සැදැහැවත් බුද්ධිමත් පින්නතුනි පින්නතියනේ දැන් අප සෑම දිනෙකම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව අතහරිමින් කුසල් කරමින් ඉදිරියට ගමන් කරන යෝගාවචර පිරිසක් එමනම් මේ උත්තමාර්ථය අපට හඳුන්වා දුන්නා වූ තුනුරුවන්ට নমස්කාර කරගෙන ඉදිරියට ගමන් කරමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරකී දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ආස්ථාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඕකනයිකෝ පච්චත්තං වේදිකං ගෝරිඤ්ඤෝහි සුපටිපන්නෝ වහතෝ සාවක සංඝෝ යුපටිපන්නෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සංඝෝ යතිදං චත්තාරි පුරිසෝ පුරාණි අත්ථ පුරිස ඒස භගවතෝ සාරත සම්බෝ ආරුණියෝ පාරුණියෝ අඤ්ඤවි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛිතං කරන ක්‍රමය. තුන් වතාවක් ගුරුවරයාට මෛත්‍රී කරන්ඩ තව තුන් වතාවක් සකල ලෝක සත්වයාටම තමා ඇතුළු සියලුම දෙනාට මෛත්‍රී කරන්න. දැන් එතකොට අනන්ත බුදුගුණ බලයෙන් නිදුක් වෙන්නේ කොහොමද නිරෝගී වෙන්නේ කොහොමද සුවපත් වෙන්නේ කොහොමද මේවා අපි දැනගන්න ඕනේ බුදුහාමුදුරෝ දෙයයන්ාන්සේ බවටපත් කරගන්න එපා දෙයයන්ාන්සේ අපිට ඔක්කොම කරලා දෙනවා කියලා හිතනවා වාගේ අනන්ත බුදුගුණ සිද්ධාර්ථ උතුමන් වහන්සේට තියෙනවා අපිටත් ඒවෑම් ප්‍රතිඵල ලැබෙනවා කියලා හිතන්න එපා. මෙතන හොඳට තේරුම් ගන්න ඕනේ. සත්‍ය අවබෝධ කරගත්තා වූ පුද්ගලයා කරුණාවන්තයි, මෛත්‍රී සම්පන්නයි. මෙන්න මේ කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව කියන ගුණධර්මයන් ඇති වෙනකොට අපේ සිත පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වෙනකොට මොකද වෙන්නේ? නිදුක් වෙනවා, නිරෝගී වෙනවා, සුවපත් වෙනවා. දුකෙන් අත මිදෙනවා, නිවන් දකිනවා. එහෙම නැතුව බුදුහාමුදුරන්ට බාර දෙන්න එපායි වැඩි. මේක අප විසින් කරගන්න ඕන දෙයක්. එතකොට අනන්ත බුදු ගුණයන්ගේ බලය කියන්නේ බුදු ගුණ බුද්ධ කියන ගුණේ මුල් කරගෙන තමයි සියලුම ගුණධර්ම ඇති වෙන්නේ. අවබෝධය තුල සියලුම ගුණධර්ම තියෙනවා. අනවබෝධය තුල හිවත් අවිද්‍යාව තුල කිසිම ගුණධර්මයක් නැහැ. අවිද්‍යාව තුල තියෙන්නේ මොනවාද? තණ්හාව. රාග, දෝෂ, මෝහ ආදී දේවල් නේද? ඊර්ෂියාව, වෛරය, ක්‍රෝධය, පරිගැනීම ඔය තියෙන්නේ වට්ටෝරුගම් කියන්න පුළුවන් ඕනනම්. ඔය සියලුම අසත් ධර්මයට මුල තමයි අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාවේ බලයෙන් අපිට ලැබෙන්නේ මොනවද? දැවීම, තැවීම, පරිහානිය, ජරා, මරණ, ශෝක ඔක්කොම ලැබෙන්නේ මොන බලයෙන්ද? අවිද්‍යාවේ බලයෙන්. දැන් මෙතකොට අනන්ත බුදුගුණ බලයෙන් අපිට මේවා ලැබෙන හැටි මම මේ කියලා දෙන්න හදන්නේ. අනන්ත බුදුගුණ අනන්තයි කියන්නේ හේතුව මොකද? බුද්ධ කියන ගුණය තුල සියලුම ගුණ ධර්ම තියෙනවා. ඒකයි අනන්තයි කියන්නේ හේතුව. එතකොට අපි සත්‍යය අවබෝධ කරගෙන ප්‍රඥාවන්තයන් බවට පත් වෙනකොට, බෝධිය ලබා ගන්නකොට ශ්‍රේෂ්ඨ ජීවිතයක් උදා වෙනවා අපිට. පඤ්ඤා ජීවින් ජීවිත මානසිට්ඨං ශ්‍රේෂ්ඨ ජීවිතයක් තුළ දුක, සන්තාපය, ශෝකය, බය මොකවත් නැහැ. ග්‍රහ දෝෂත් නැහැ. අපලත් නැහැ. ඉතින් ආන් මේ ටික අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැතුව බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා සත්‍ය අවබෝධ කරගත්තා කියලා අපි සත්‍ය අවබෝධ කරගත්තේ නැත්නම් ඉතින් අපිට ප්‍රතිඵලයක් නැහැ ඉතින්. අද වෙලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ ගුණ වලට ඔක්කොම බාර දීලා අපි අලසව ඉන්නවා. ලැබේවා ලැබේවා ලැබේවා කියලා. ඕක තමයි දෙයයන් ආශ්‍රයයෙන් කරන්නේ. දෙයයන් ආශ්‍රය අපිට ඔක්කොම දෙනවා. සැප දෙන්නේ දෙයියා, දුක් දෙන්නේ දෙයියා. ඈ ඒ தത്വෙට නම් පත් කරගන්න එපා. මට ඒකයි මේ කියන්න හිතුනේ. බුදුහාමුදුරන්ගේ බුදුගුණ බලයෙන් අපිට ලැබේවා කියනකොට ඒගොල්ලෝ හිතන්න එපා. ඒගොල්ලෝ බුදියාගෙන හිටියත් ලැබෙයි කියලා. අසත් ධර්මයේ හිතනොත් ලැබෙයි කියලා. බුදුහාමුදුරන්ගේ බුදුගුණ බලයෙන් අපිට නිදුක් නිරෝගී සුව සම්පත් ලැබේවා කියලා අපි මෝඩකම් කර කර ඉන්නවා. ලැබෙයිද? කවදාවත් ලැබෙන්නේ නැහැ. මේක තේරුම් කරලා දෙන්න ඕනේ. ඒකයි. අපේ බුදුගුණ බලය අපිට ලබා ගන්න ඕනේ. බුදු බුද්ධ කියන්නේ සත්‍ය අවබෝධ කර ගැනීම. සත්‍ය අවබෝධ කර ගැනීම තුළින් අපට ලැබෙන බලය මොකද්ද? ප්‍රඥාව මුල් කරගත්ත කරුණාව මෛත්‍රිය. යහපත් ගුණ ධර්ම සියල්ලක්ම අපිට ලැබෙනවා. ඇයි? ප්‍රඥාව මත තමයි සියලුම ගුණ ධර්ම පදනම් වෙලා තියෙන්නේ. ගුණ ධර්මයන්ගෙන් පෝෂණය වන පුද්ගලයාට දුකක් නැහැ, කරදරයක් නැහැ, හිංසා පීඩා නැහැ, මානසික දුක් අසහන නැහැ. ආඥා නිදුක් වෙනවා, නිරෝගී වෙනවා, සුවපත් වෙනවා, දුකින් මිදෙනවා, නිවන් දකිනවා. පැහැදිලිද? එතකොට අපි බුදු ගුණ ඇති කරගන්න ඕනේ. ඇති කරගත්තොත් තමයි අපිට ලැබෙන්නේ. එහෙම නැත්නම් මේ අරහන් ගුණයේ බලයෙන් හෙනහුරු දොස දුරු වේවා කිවට හම්බ වෙන්නේ නැහැ. අද වෙලා තියෙන්නේ ඕකනේ. සම්මා සම්බුද්ධ බලෙන් රාහු දෝෂ දුරු වේවා කිය කිය අපි ඉතින් මෝඩකම් කර කර ඉන්නවා. දුරු වේ අපූර්වට. එල්ලන්නේ ගිහිල්ලා පොඩි අර බෝධීන් වහන්සේගේ මේ අතුවල එල්ලන්නේ. දවල් පාම්පත්තු කරනවා, කිනිමත් දානේ, බෝධිය අඩියක් විතර යට වෙලා තියද්දි වතුරක් කරනවා ගිහිල්ලා ඈ බෝධිය වටේට පාම්පත්තු කරලා වල්ලා බෝධිය පුච්චලා දානවා. ඉතින් ලැබේවා ලැබේවා කියලා කෑ ගහලා ඉන්නවා. ඈ අරහං ගුණ බලයෙන් මගේ හින හුරු දොස දුරු වේවා. බිරේකුත් අරගෙන යන්න තියෙන්නේ ගගහා කියන්න. මේ தත්වයටපත් කරලා තියෙන මේ මිනිස්සු. මන්දෝසහය කරලා තියෙන්නේ. අර දෙයයන් ආස දෙනවා වගේ දෙයක් ලැබෙයි කියලා හිතාගෙන ඇති. ඒ එහෙම නම් ලැබෙන්නේ නැහැ. තේරුණා නේද? උද්යමේනහි සිද්ධාන්තේ කාර්යානි න මනෝරතයි නහි සුප්තස්ය සිංහස්ය ප්‍රවිසාන්ති මුඛේ මුගා සිංහේ කැලේට ගිහිල්ලා කට ඇරගෙන ඉන්නවලු මෝ වැටේවා මෝ වැටේවා කියලා එකම එකකට දෙන්නලු එකම එකකට දෙන්නේ සිංහයා මොකද කරන්න ඕනේ හාට මෙහාට දුවල පැනලා තමන්ගේ ආහාරය හොයාගන්න ඕනේ නේද? එක මොනින් පත්තට එන්නේ කට අරගෙන හිටියට. අන්න ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් මේවා පොඩ්ඩක් කියලා දෙන්න මට හිතුණා. ඕන් තවත් තියෙන විහිළුවක් තමයි සියෝදී හාමුදුරුවෝ දන් දුන්නලු. අපිට ලැබෙනවලු. බුදු අම්මේ මෙච්චර මේ බුද්ධාගංකාරය මෝඩයද කියන මට හිතෙනවා. ඈ සියෝදී හාමුදුරුවෝ දන් දුන්නලු. ඒ යන්ත්‍රය ඉල්ලගත්තාම අපිට ලැබෙනවලු. තන්නේ කරම මේ බුදුදහමේ උගන්වන කර්ම සංකල්පයේ දැඩි ප්‍රහාරයක් නෑ එල්ල කරලා තියෙන්නේ. කතෝලිකයවත් ඔච්චර ප්‍රහාරයක් එල්ල කරලා නෑ බුදුදහමට. මේ දැන් ඉන්න බුද්ධාගම්කාරයෝ කරන්නේ. කතෝලිකයවත් ප්‍රහාරය ඔච්චර දැඩි ධර්ම ප්‍රහාරයක් එල්ල කරලා නෑ. මිනිස්සු අලසෙන් බවටපත් කරලා. කර්ම සංකල්පය සම්පූර්ණයෙන් විනාශ කරලා දාලා. මේවා බය නැතුව එඩිතරව කියන්න ඕනේ. සීවලියාඳුනන්ගේ යන්ත්‍රයේ ජප කරණියුන්ට නම් ලැබෙයි. විකුණන්නේ උන්ටත් ලැබෙයි. ගන්නේ උන්ට තමයි කියලා වෙන්නේ නේද? ඈ ඔයගොල්ලෝ දන් දෙන්න, පින්දහම් කරගන්න. එතකොට ඒ කට්ටියට ලැබෙයි. ඔයගොල්ලෝ සත්‍ය අවබෝධ කරගන්න, බුද්ධ කියන බලය ඇති කරගන්න. ආන්නේ බුද්ධ කියන බලය ඇති කරගත්තාම නිදුක් වේ, නිරෝගී වේ, සුවපත් වේ, හිත පිරිසිදු කරගන්න. සිත පිරිසිදු කරගත්තාම නිවන් දකින්න පුළුවන්. දැනසීම ඇති වෙනව නේද? අපේ සිල් තණ්හා මාන දිට්ඨිය වලින් පිරලා තියෙනකන් සැනසීමක් නැහැ. ආ මේකයි මට කියන්න ඕනේ මේ උදේ පාන්දර මේ මේ කම්මැලි ගයන්නත් එක්කලා. තේරුණා නේද? පැහැදිලි නේද කිව්ව ටික? එතකොට බුද්ධ කියන ගුණ බලයෙන් ලැබෙනවා කියන්නේ අපි බුද්ධ කියන ගුණය ඇති කරගන්න ඕනේ. අපි සත්‍ය අවබෝධ කරගන්නකොට මොකද වෙන්නේ? ලෝභ දෝෂ මොහයෙන් වෙනවා. සිත පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වෙනකොට මේ සංසාර දුක් සියල්ලක්ම ඉවරයි. නිදුක් වෙනවා නිරෝග වෙනවා සුවපත් වෙනවා ආන් මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ පැහැදිලිද පැහැදිලි නම් තමයි ඉතින් අනේ මං ගන්නෑ හ්ම් ලෝකෙටම හඳගාලා කියන්න වටින දෙයක් මම මේ කිව්වේ ඉතින් එහෙමනම් අපි බුද්ධ කියන ගුණය ඒවත් සත්‍ය අවබෝධ කරගන්න ගැනීම සඳහා ඉදිරියට අපි යමු බුද්ධිමතුන් කියන්නේ කියන්නේ කාටද? බුද්ධිමතුන් කියන්නේ ප්‍රඥාවන්තයන්ට නෙමෙයි. ඒකත් මතක තියාගන්න ඕනේ. බුද්ධිමතුන් කියන්නේ සත්‍ය අවබෝධ කර ගැනීමේ හැකියාව ඇති, ධාරණ ශක්තිය ඇති කියන එකයි. බුද්ධිය කියලා කියන්නේ ප්‍රඥාව නෙමෙයි ඈ. බුද්ධිය කියන්නේ අසා දරා ගැනීමේ හැකියාව, ධාරණ ශක්තිය. ඒතර බුද්ධියෙන් මොකක්ද අපි ලබා ගන්නෙ? බෝධිය ලබා ගන්න. බුද්ධියෙන් ලබා ගන්නේ මොකද්ද? බෝධිය. බෝධිය කියන්නේ ප්‍රඥාව. ඈ බෝධිය කියන්නේ ප්‍රඥාව, සත්‍ය අවබෝධය. බෝධිය කියලා කියන්නේ. ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේ මහා ප්‍රඥාවට ගරු කළාලු, වැන්දල පිටවලු. මහා බෝධිය කියන්නේ මොකද්ද? මහා ප්‍රඥාව. මහා ප්‍රඥාව කියන්නේ නිවන් දැකීමට අවශ්‍ය කරන ඥානය. අන්න ඒකට තමයි බුදුහාඳුරු වැන්නේ පිටුවේ ගරුකලේ. තේරුණා නේද? තමන්ට සත්‍ය අවබෝධ කර ගැනීමට හේවත් බෝධිය ලබා ගැනීමට උපකාර කළා වූ ඇසරපොක්ෂ රාජාන් වහන්සේට තමන් වහන්සේට වඳින්න බැරි හන්දා සියලු දෙවි මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලබා දුන්නා. බුදුහාරෝ දේශනා කළා මා වෙන්මට මන් නැති කාලයක මන් නැති වේලාවක මෙන්න මේ ඇසට වෘක්ෂ රාජානන් වහන්සේට වඳින්න පුදන්නකව මා වෙනුවෙන්. ඒ කුමක් සඳහාද? කෙලෙහි ගුණ සැලකීම සඳහා. තමන් වහන්සේට වඳින්න පුදන්න බැරි නිසා සියලු දේ මිනිසුන්ගෙන් වෙනුම් පිටුම් ලබා දුන්නා. හොඳයි නේද? කෙලෙහි ගුණ සැලකපැටි හොඳයි නේද? හොඳයිද? හොඳයි හොඳයි. හැබැයි බුදුහාමුදුරුවෝ කෙලෙහි ගුණ සැලකන්න කියලා බෝධිදී ඇස්පිල්ලම් ඇහිපිල්ලම් ගහන්නතෝ බලාගෙන හිටියොත් එහෙම මං අහනවා කියලා මොකද බුදුහාමුදුරනේ බුදු වෙලත් තමයි මෝඩ වැඩ කරන්න කියලා. ඔව් ඔව් මම කියනවා මං අහනවා. ඈ විකාර කොහෙන්ද ගන්න ඒවා තියෙන්නේ? හ්ම් <coughs> මහාවංගපාලියේ බලන්න බුද්ධ ඉතිහාසය නිවැරදිව අවබෝධ කරගන්න ඕන නම් මහාවංගපාලිය කියන පොත අරගෙන බලන්න. මහා වග්ගපාලිය. ඒක තියෙන්නේ සති හතරයි. හතක් නෑ. හතරයි තියෙන්නේ. ඔය ගස් හතරක් යට බුදුහාමුදුරු දහම් සෝයෙන් සුවපත්තමින් පටිච්ච සමුප්පාදය මෙනෙහි කරමින් වාසය කළා. සමාධියෙන් ගත කළා. සංගස් හතරයි, සති හතරයි. මහා වග්ගපාලිය විනය පොතක් එක අන්න ඒක තියෙනවා බුද්ධ ඉතිහාසය. හොඳට ඔන්නම් බලා ගන්න. ඉතින් තමන් වහන්සේට බුද්ධත්වයේ ලබා දීම සඳහා ලබා ගැනීම සඳහා උපකාර කළ නිසා කෘතගුණ සැලකීමක් වශයෙන් තමන් වහන්සේට වඳින්න පුදන්න බැරි නිසා සියලු දෙවි මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලබා දුන්නා. මම නම් හරියම ගෞරවයෙන් වඳිනවා අසිත වෘක්ෂරාජ ආනන්ද වහන්සේට. ඇත්තමයි. මං චෛත්‍යයට වඩා ගරු කරන්නේ බෝධියට. බුදු පිළිමයන් ළඟට ගිහිල්ලා වඳිනවට වඩා මං ගෞරවයෙන් වඳින්නේ බෝධීන් වහන්සේට. මොකද අපිට සේවන ලබා දෙනවා. භාවනා කරන්න. ප්‍රඥාව ලබා ගැනීමට ඔලක ඖෂධීය වෘක්ෂයක් බෝධිය කියන්නේ. ඔය බෝධිය ළඟ නිහඬයි. ඉතින් මේ බෝධිය ලබා ගැනීමට උපකාර කරන නිසා ඒ ගහටත් බෝධිය කියන නම ආරෝපණය කළා. ඒක නිසා අපි බෝධිය කියලා කියන්නේ දැන් අර බෝධිය ලබා ගැනීමට උපකාර කරපු ඇසට වෘක්ෂයට ඒක කිසි වැරද්දක් නැහැ. ඉතින් මම නම් ගරු කරන්නේ එතන තමයි වැඩි හරියක්. පිරිමිකට වඩා මම ගරු කරන්නේ බෝධීන් වහන්සේට. ඒ චෛත්‍යකට වඩා මම ගරු කරන්නේ බෝධීන් වහන්සේට. එතෙන් ගියාන් පස්සේ සෙවණ තියෙනවා, සිසිලස තියෙනවා. ඈ සද්ද අඩුයි. ඖෂධීය ගුණයක් තියෙනවා භාවනා කරන ප්‍රඥා සංවර්ධනයක ඖෂධීය ගුණයක් උතන තියෙනවා මොළේ සංවර්ධනය කරන්න. මොළේ වැඩෙන ඖෂධීය ගුණයක්. මම දැන් උදේ පාන්දර අහගත්ත ටික නේද? හ්ම්. එතකොට බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේට බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා උපකාර කළා වූ බෝධීන් වහන්සේට කෘතගුණ සැලකීමක් වශයෙන් සියලු දෙවි මිනිසුන්ගෙන් වෙනුම් පිදුම් ලබා දුන්සේක. හොඳයිද? හොඳයි නේද? ප්‍රඥා ගෝචරයි නේද? බුද්ධි ගෝචරයි නේද? ආ මේකයි. එහෙමනම් බෝධිය කියන වචනේ දැන් දන්නව නේද? බෝධිය කියන්නේ ප්‍රඥාවට. මහා බෝධිය කියන්නේ මහා ප්‍රඥාවට. මහා ප්‍රඥාව කියලා කියන්නේ මහා දුකින් අත මිදීමට අවශ්‍ය කරන ඥානය. මහා ප්‍රඥාව කියලා කියන්නේ. <clears throat> ඒ සඳහා අපට බුද්ධිය අවශ්‍ය කරනවා. බෝධිය ලබා ගැනීමට බුද්ධිය අවශ්‍ය කරනවා. බුද්ධිය කියලා කියන්නේ ධාරණ ශක්තිය කියන එකයි. බුද්ධිමතුන් කියලා කියන්නේ බුද්ධිමතුන් කියන්නේ ප්‍රඥාවන්තයන් නෙමෙයි. බෝධියේවත් ප්‍රඥාව ලබා ගැනීමට සුදුසුකම් නැති ධාරණ ශක්තිය ඇති අයට තමයි බුද්ධිමතුන් කියන්නේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කියලා කියන්නේ. ඒතර ප්‍රඥාවන්තයෙන්ද කියන්න ඕනේ මොකන්ද? බෝධිමත් බෝධිමතුන් කියලා. බෝධිමතුන් බුද්ධිමතුන්. බුද්ධිමතුන් බෝධිමතුන්. හරිනේ? බුද්ධිමතුන් බෝධිමතුන් බෝධිමතුන් අතරත් ඉන්නවා මහා උගා තුරට සත්‍ය අවබෝධ කරගත උත්තමයෝ. රහතන් වහන්සේලා. ඊළඟට අනාගාමි, සකදාගාමි, සෝතාපන්න මේ ඔක්කොම බෝධිමතුන්. ඒ සඳහා වැඩ කටයුතු කරන සාමාන්‍ය ජනතාව බුද්ධිමත්තුන් බුද්ධිමත්තුන් මේ කට්ටිය ධාරණ ශක්තිය ඇති කරගෙන බෝධිය ලබා ගැනීමට ඉදිරියට යනවා. ඒ කට්ටියට කියන්නේ බුද්ධිමතුන් බුද්ධිමතුන් මේ වචන දෙක හොඳට තේරුම් ගන්න බුද්ධිය හා බෝධිය බුද්ධියෙන් තමයි බෝධිය ලැබෙන්නේ ඉමේ හේතේ මහා බෝධිය කියන්නේ මහා ප්‍රඥාව මහා බුද්ධිය කිව්වේ නෑ නේද මහා බුද්ධිය කිව්වේ නෑ මහා බෝධිය එතකොට බුදු පියාණන් වහන්සේ චතුරාර්ය සත්‍යමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා වූ ධර්ම විනය තමන්ගේ ගුරුස්ථානයේ තබා ගත්තා ආ මේකයි අහලා තියෙනව නේද තමන් වහන්සේට ගුරුවරයෙක් නැතුව ඉන්න එක මහා පාළුවක් කියලා දැනුණා. මදිකමක් වගේ දැනුණා. ඊට පස්සේ තමන්ගෙන් වැඳුම් පිටුම් ලබා ගන්න පුළුවන් දෙවියෙක් මරෙක් බබෙක් ගහක් ගලක් පර්වතයක් මේ දසදහසක් ලෝක ධාතුවේ තියනවාද කියලා උන්වහන්සේ බැලුවා නේද? හම්බ වුණාද? නෑ. තමන් වහන්සේගෙන් වැඳුම් පිටුම් ලබා ගන්න පුළුවන් ගහක් ගලක් පර්වතයක් දෙවියෙක් මරෙක් බබෙක් කොහෙවත් හම්බුන්නේ නැහැ උන්වහන්සේට. ඊට පස්සේ මොකද කළේ? තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරුස්ථානයේ තබා ගත්තා. ධර්ම විනයම ගුරුස්ථානයේ තබා ගත්තා. අහලත්තද නේද? ධර්ම විනය ගුරුස්ථානයේ තබා ගත්තා කියලා. ආ මේකයි මහා බෝධිය කියලා කියන්නේ. මේකේ මහා බෝධිය ලෝකනාථේන පූජිතා කියන්නේ ඔන්න ඕකයි. අහම්පිතේ නමස්සාමි බෝධි රාජානමත්තුතේ මමත්තේ බෝධියට වඳිනවා. මොකද්ද අපි සත්‍ය අවබෝධ කරගන්න ඕනේ බෝධියට වඳිනවා කියන්නේ ඒකයි. ඉතින් අර ඇසර මුක්ෂරාජානන් වහන්සේලාට වඳින්න ඕනේ හැබැයි. බුදුහාඳුර වෙනුවට වඳින්න ඕනේ, පුදන්න ඕනේ, කරු කරන්න ඕනේ, මන්නම් හොඳටම කරපු සම්නේ උදෙන්ද තමයි. තේරුණා නේද බෝධින් වහන්සේට? එහෙමනම් අපි මේමයි තින් ටිකක් නිරවුල් කරගෙන ඉදිරියට යමු නේද? බෝධිය ලබා ගැනීම සඳහා බුද්ධිය ලබා ගැනීම. දැන් අද බුද්ධිය ලබා ගැනීමේ ක්‍රමවේදය තමයි කියලා දෙන්නේ. බුද්ධිමත් වන ආකාරය. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා සුදුසුකම් දෙකක් අවශ්‍යයි කියලා. මොකක්ද ඒ සුදුසුකම් දෙක? කියන දේ තේරුම් ගත හැකි බව සහ අවංක භාවය. එච්චරයි වෙන මොකවත් ඕනේ කියන දේ තේරුම් ගත හැකි බව හා අවංක භාවය. ඒතු විඤ්ඤෝ පුරිසෝ විඥ පුරුෂයෙක් ඉන්නවා නම් මෙහාට එන්න. විඤ්ඤ විඤ්ඤ පුරුෂයා කියලා කියන්නේ කියන දේ තේරුම් ගත හැකි පුද්ගලයා කියන එකයි. බුද්ධිමතා කියන එකයි. විඤ්ඤ පුරුෂ කියලා කියන්නේ. ඒත විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ උජුජාතකෝ හැබැයි එයා සත කපට ගන්න නැති අවංග පුද්ගලයෙක් වෙන්න ඕනේ. කපටියන්ට මේ මේ මේ වංකයින්ට කෛරා කට්ට කෛරාටකයන්ට මේ බුදුදහමෙන් ප්‍රයෝජනෙ ගන්න බෑ. අවංක වෙන්න ඕනේ. කියන දේ තේරුම් ගැනීමට හැකියාව තියෙන්න ඕනේ. අවංක වෙන්න ඕනේ. මෙන්න මේ සුසුසුකම් දෙක විතරයි බුදුහාමුදුර බලාපොරොත්තු වෙන්නේ. අහං අනුශාසාමි අහං ධම්මං දේශේමි. මම අනුශාසනා කරනවා මම ධර්ම දේශනා කරනවා. යථානුසිට්ඨං තථා පටිපද්‍යමානෝ මා කියන හැටියට පිළිපදිනවා නම් ඊතා ඉක්මනින් නැතිරස්සේව. ඊතා ඉක්මනින් සාමඤ්ඤස්සති. තමා තුළින් සත්‍යය දැනගන්නවා. සාමන් කියලා කියන්නේ සාමන් කියන්නේ තමා තුළින් කියන එකයි. තමා විසින්ම තමා තුළින්ම ඤස්සති කියන්නේ දැනගන්නවා කියන එකයි. ඔය ඤස්සති කියන එක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සාමන් දක්කත කියන වචනයකුත් තියෙනවා. දක්කත කියන්නේ දැක ගන්නවා. දැක ගන්නවා කියලා කියන්නේ ආත්ම දිට්ඨිය निराවරණය කරගෙන මහා ප්‍රඥාව ලබා ගන්නවා කියන එකයි. දක්කත කියලා කියන්නේ. ඤස්සට කියන්නේ ආත්ම දිට්ඨිය අස්සෙන් විනිවිද දකිනවා කියන එකයි. දැනීම කියලා කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ අංගිකයි ඤස්සති. දක්කද කියන්නේ මහා ප්‍රඥාව. අරියත් ඵලයේ ලැබෙන කොට ඇති වෙන මහා ඥානය, සම්මා ඥානය දක්කද කියලා කියන්නේ. ඉස්සල්ලාම ලැබෙන්නේ මොකද්ද? ඤස්සති. ඉස්සල්ලාම ඤස්සති. ඊළඟට අරියත් ඵලයටපත් වෙනකොට තමයි දක්කති වෙන්නේ. පැහැදිලියෙන් දැනීම හා දැකීම කියලා ඔකට කියන්නේ. එතකොට එහෙමනම් මේ පින්නතුන්ට මමත් කතා කරනවා බුදුහාමුදුරුවෝ කතා කරපු විදිහටම නමුත් මොකද අද බුදුහාමුදුරුවෝ අද නැහැ මාගේ පියතුමා පිරිනුවන් පාලා ඒ නිසා දරුවන්ටත් ඒ ඒ විදිහට කතා කරන්න ශක්තියක් තියෙනවා තාත්තා කතා කළා වගේ. තේරුණා නේද? කියන දේ තේරුම් ගැනීමට හැකියාව ඇති අවංක පුද්ගලයෙක් ඉන්නවා නම් මෙහාට එන්න. මම ධර්ම දේශනා කරනවා, අනුශාසනා කරනවා. ඊටා ඉක්මනින් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මේ විඤ්ඤා පුරිස කියන එක පිළිබඳව තව ටිකක් විස්තර කරන්න ඕනේ. භාෂාව තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නත් ඕනේ විඤ්ඤා පුරුෂයාට. භාෂාව තේරුම් ගත්තට මදි. භාෂාව තේරුම් ගත්තට මදි. අසා දරා ගැනීමේ ශක්තිය තියෙන්න ඕනේ. අසා දරා ගැනීමේ ශක්තිය. ඒ විඤ්ඤා පුරිස කියන වචනේ තුල ඔක්කොම ගැබ් වෙනවා. යමක් තේරුම් ගන්නවා කියලා කියන්නේ අහගැනීමෙන් පමණක් තේරුම් ගන්න බෑ දරා ගන්නත් ඕනේ. ඒතර විඤ්ඤා පුරිස කියන වචනේ හුඟා පළල්. පුතුල තේරුමක් තියෙන වචනයක්. කන ශක්තිමත්ව තියෙන්නත් ඕනේ භාෂාව දැනගෙන තියෙන්නත් ඕනේ. ඊළඟට අසාගත් දේ දරා ගැනීමට මන ශක්තිමත්ව තියෙන්න ඕනේ. මන ශක්තිමත්ව තියෙන්න ඕනේ. ඊළඟට සිතීමට හා විමසීමට සිත ශක්තිමත්ව තියෙන්නත් ඕනේ. ආන් මේ තුනම ශක්තිමත්ව තියෙන පුද්ගලයා තමයි විඤ්ඤු පුරිස කියලා කියන්නේ. කන, මන, සිත. කන ශක්තිමත්ව තියෙන්න ඕනේ අහගන්න. කන ඇහෙන්න එපාය. මන ශක්තිමත්ව තියෙන්න ඕනේ දරාගන්න. සිත ශක්තිමත්ව තියෙන්න ඕනේ සිතන්දා විමසන්න. ඒතර ශක්තිමත් හිතක් කියලා කියන්නේ මෙදහස් හිතක් කියන එකයි. අන්තගාමී හිතකට යමක් පිළිබඳව නිවැරදි තීරණයක් දෙන්න බෑ. අන්තගාමී හිතකට. ඒතර ශක්තිමත් හිතක් කියලා කියන්නේ උපේක්ෂක හිතක්, මෙදහස් හිතක්. තේරුණේ? ඊළඟට මනසක්තිමත්ව නැතිනම් දරා ගන්න බෑ. දරා ගැනීමේ ශක්තිය තියෙන්නේ මන තුළ. දැන් අපි ඉගෙන ගියාගත්ත දේවල් අපිට සිහිපත් කරගන්න පුළුවන් මේ මනේ තියෙන උපවාස ස්වභාවයක් ඒ උපවාස ස්වභාවයට අදිනවා ධම්ම රූප කියලා කියන්නේ. ධම්ම රූප කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ අයන්න කියවපු වෙලාව සමායතේ ස්ථානය අමතක වුණත් අයන්න කියන එක අමතක වෙන්නේ නේද? හැබැයි මන සම්පූර්ණයෙන් විනාශ වුණොත් අයන්නත් මතක නෑ. සම්පූර්ණයෙන් මන විනාශ වෙලා ගියොත් අයන්නත් මතක නැහැ මොකද ඇද ගැනීමේ ශක්තියක් නැහැ. එතකොට ධම්ම රූප තියෙන්නේ මන තුල නෙමෙයි ඒකත් මතක තියාගන්න ඕනේ. දැන් අපි කරපු කීපු දේවල් සටහන් වෙලා තියෙන්නේ මන තුල නෙමෙයි. මන කියන එක රූපයක්, ඉන්ද්‍රියක්, ආයතනයක්, ద్వාරයක්, තනිකරම වේගයක් පමණයි ඇති වෙනකොටම නැති වෙනවා. ඕක ඇතුලේ මොකවත් ෆයිල් වෙලා නැහැ. එතකොට අපිට සටහන් තියෙන්නේ කොහෙද? ඒක තියෙන්නේ ආකාශ ධාතුව තුල. ඒවට කියනවා රූප කියලා. ධම්ම රූප කියලා කියන්නේ අතීත සටහන්. ආන්නේ ධම්ම රූප ඇදගැනීමේ ශක්තිය තියෙන්නේ මනට. ඊයේ කරපු කීප දේවල් ඇදගැනීමේ ශක්තිය තියෙන්නේ ඇහැට නෙමෙයි, කනට නෙමෙයි, දිවට නෙමෙයි, මනට. දැන් ඊයේ අලියෙක් දැක්කනම් අද ඒ අලියා ධම්ම රූපයක් වශයෙන් ඉන්නේ ඇහැට නෙමෙයි නේද? මනට එන්නේ. ඊයේ ආවේ ඇහැට. දැන් ඊයේ ලස්සන සින්දුවක් ඇහුවනම් ඊයේ ආවේ කනට නේද? අද එන්නේ මොකක්ද? මනට එන්නේ. එතකොට මීට අවුරුදු 25කට 30කට ඉස්සෙල්ලා අපි යමක් කරලා තියෙනවනම් ඉගෙන කියාගෙන හරි මොනවා හරි ඒවත් ධම්ම රූප. ඒවත් තියෙන ආකාශ ධාතුව තුල. ඒවා එන්නේ කොහාටද? මනට එන්නේ. ඒකට හොන්තර මතක ශක්තියක් තියෙනවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ධාරණ ශක්තිය කියන එකයි. මතක ශක්තිය තියෙන්න ඕනේ. අර ධර්මදේශනාවක් වුණා තේරුම් ගන්න මුල මැද අග කියන තුන්පදම යහපත් වෙන්න ඕනේ. මුල මතක තියෙන්න ඕනේ මැදට යනකොට. මැද මුල මුලයි මැදයි දෙකම තියෙන්න ඕනේ අගට යනකොට. ඒතර දේශනාව අග මුල මැද අග කියන තුන්පද හොඳට ගලපලා ගත්තොත් තමයි තේරුම් ගන්න පුළුවන්. ආදි කල්යාණම් මධ්‍යේ කල්යාණම් පරියෝසాన කල්යාණම් කියන්නේ ඒකයි. ඒක දේශනා කරන දේශකයා විතරක් නෙමෙයි දේශකයාට තියෙන්න ඕනේ ඒක. ශ්‍රාවකයාට තියෙන්න ඕනේ. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං. නැතුව මුල කියමින් මේ මැදට යනකොට මුල මතක නැත්නම් අගට යනකොට මුලයි මැදයි දෙකම මතක නැත්නම් කොහොමද මේ ගැට ගහලා තේරුම් ගන්නෙ නේද? ආන් ඒකයි ධාරණ ශක්තිය කියන්නේ. <clears throat> දේශනාවක් අසාදරා ගැනීම හැකියාව. බුද්ධිය කියලා කියන්නේ ඒකයි. බුද්ධිමත් කියලා කියන්නේ. දේශකයාට තියෙන්නත් ඕනේ. මුල මැදක කියන තුම්පදේ හපක් සත්පුරු දේශනා කිරීමේ ශක්තිය ශ්‍රාවකයර තියෙන්නත් ඕනේ. ඔය විඤ්ඤාපරිස භාවය කියන එකට ඔක්කොම අඩංගු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඇහෙනවා කියන එක විතරක් එතන විතර සීමා වෙන්න එපා. භාෂාවත් තේරුම් ගන්න පුළුවන් කියන එතන විතරක් සීමා වෙන්න එපා. ධාරණ ශක්තිය තියෙන්න ඕනේ. චින්තන ශක්තිය තියෙන්න ඕනේ. ඒ හැම එකක්ම තියෙන්න ඕනේ. චින්තන ශක්තිය ඇති කරගන්න මොකද කරන්න ඕනේ? මදහස් හිතක් ඇති කරගන්න ඕනේ. අන්තගාමී හිතකට යමක් ගැන තීරණයක් දෙන්න බෑ. හිතන්න විමසන්න පුළුවන් කමන්නේ. මෙදහස් හිතක් ඕනේ. මෙන්න මේ මනයි සිතයි දෙකම ශක්තිමත් කරගන්නේ සමත සමාධිය තුලින්. සමාධි භාවනාව තුලින්. අද මේ පින්නතුන්ට දෙන්න තියෙන්නේ ඒ සමාධි භාවනාව. ඒකයි මම මේ කාරණාව ගත්තේ. සමාධිය සමතය ධානය මේ ඔක්කොම පිළිබඳව මම විස්තර කරලා දෙනවා. මොකද මේවා ගැන විස්තර අහගත්ත කට්ටිය මෙතන ඉන්න පුළුවන් අලුත් අයත් ඉන්න පුළුවන්. දැන් මේ භාවනා පන්තියට දිගටම එන කට්ටියත් ඉන්න පුළුවන්. ඉතින් මම මේ ටික තමයි කරගෙන යන්නේ සීල සමාධි ප්‍රඥා. ඒ ටික තමයි කරගෙන යන්නේ. සද්දා භාවනා, සීල භාවනා, සමාධි භාවනා, ප්‍රඥා භාවනා. ඉතින් මට සමහරු කියනවා අර hina යන වචනයක් ඒක. හැමදාම කියන්නේ එකයිලු, හැමදාම කියන්නේ එකයිලු. බුදුහාඳුරෝ දෙකක් කිව්වද? බුදුහාඳුරෝ හැමදාම කිව්වේ එකයි නේද? බුදුහාමුදුරුවෝ කිව්වේ toy ටික නේද? සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඒවා නෙමෙයිද කිව්වේ? සීල, සමාධි, ප්‍රඥා නෙමෙයිද කිව්වේ? අනිත්‍ය නෙමෙයිද? එහෙනම් මම ඉතින් ගිය සමානේ අනිත්‍යයි කියලා අද නිට්ටයයි කියලා කියන්න. ඒකට ඉවරයි. ලෝකේ නිට්ටයයි සත්‍යයි ආත්මයි කියලා මේ සමානේ කියන්න. ඒකට දෙකක්වත් කිව්වයි නෝ නේද? මිනිස්සු හිතාගෙන ඉන්නේ මම මෙතෙන්ද එන්නේ කයි කතන්දර කියන්න කියලා. කතන්දර කියන්න කියලා මට කියන්නේ එකේ කතන්දර කියන්න කියලා. කතන්දර අහගන්න ආත්‍යම්මන්ට මේ ළඟට යන්න. ආත්‍යම්ම ගිනි තැපෙනකොට ගිහිල්ලා වාඩි වුණාන් පස්සේ ආච්චියම්මේ බණ කතාවක් කියලා දෙන්නකෝ කිව්වම්බද කියන දේ. මම මේ ආච්චියම්ම කියලා හිතාගෙන ඉන්න එපා කවුරුවත්. උගදෙනෙක් මට කියනවා චෝදනාව. හැමදාම කියන්නේ කළු හැමදාම ශ්‍රද්ධාව ගැන කියනවලු සීලය ගැන කියනවලු සමාධිය ගැන කියනවලු අනිත්‍යයි දුකයි අනාත්මයි කියනවලු එක දා සමෝප නිට්ටයයි සුඛයි ආත්මයි කියවා මොකද වෙන්නේ කියලා කියනවා. <laughs> ඔන්න මම මං ගන්නවා හැබැයි ඉතින් අර හැමදාම කියන එකවත් පුළුවන්ද කියලා ඇහුවොත් ආ ඒ බෑ. ඒක බෑ. හැමදාම කියන එකත් පුළුවන්ද? ඒ බෑ. තේරුණේ? මන්නම් මම නම් දන්නේ ඔච්චරයි. මං චතුරාර්ය සත්‍යයේ පටිච්චසමුප්පාදයේ තිලක්ෂණය සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම සත්බොජ්ජංග සප්තාරිය ධනය සත්‍ය විසුද්ධිය මන් දන්නේ ඔච්චරයි. ඊට වඩා දෙයක් මන් දන්නේ නැහැ. ඒ ටික දැනගන්න ඉගෙන ගන්න ඕන නම් මන් ළඟට එන්න. ඒවා කටපාඩම් කරගෙන ඇවිදින්නත් මම කියනවා නෙමෙයි ලබාගත් දේවල් මම කියන්නේ. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ලබාගෙනමයි මම කියන්නේ. තේරුණා නේද? සප්තවිසුද්ධිය ලබාගෙන කියන්නේ. ලබාගෙන නෙමෙයි. සත්කාරී ධනෙ ලබාගෙන මම කියන්නේ. ඉතින් මේ සිද්ධාර්ථ කුමාරයාගේ පුංචි අම්ම කවුද කියලා අහගන්න මන්නකට එන්න එපා. ආව දහම් පාසලේ ඉගෙන ගන්න ළමයෙක් වෙන් අහගන්න ඒතර කියලා දෙයි. ලොකු අම්ම කවුද? පුංචි අම්ම කවුද? බාප්පොච්චි කවුද? ඈ බුදුහාමුදුරන්ගේ ශ්‍රී පාදයේ මගුල් ලකුණු කීයක් තියෙනවද? ත්‍රිස්මා පුරුෂ ලක්ෂණ මොනවද? ඕව අහගන්න දෙන්න එපා මන් ළඟට. මන් දන්නේ නැහැ මට ඕනේ නැහැ. බුදුහාමුදුරම දේශනා කරලා තියෙනවා එක එක්කෙනාගේ පුද්ගලික ජීවිත ගැන හාරා උස්සන්න එපා කියලා. කියලා තියෙනව නේද? දැන් කරන්නේ මොකද? බුදුහාමුදුරන්ගේම පුද්ගලික ජීවිතේ හාරා උස්සවස ඉන්නවා. කියලා තියෙන්නේ එක එක්කෙනාගේ පුද්ගලික ජීවිතේට ඇඟිලි ගහන්න එපා කියලා. දැන් මේගොල්ලෝ කරන්නේ බුදුහාමුදුරන්ගේ පුද්ගලික ජීවිතේටම ඇඟිලි ගහන හාර හාර අවුස් අවුස් ඉන්නවා. මගුල් ලකුණු කීයක් තියෙනවද? පුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද? කෝෂ හිත අත්කුයි තියෙන්නේ කොහෙද? කිය කියා ඉන්න අවුස් අවුස්. <laughs> ඈ ඉතින් ඕක මොකයි தත්ත්වය? එහෙම නෙමෙයි සීල සමාධි ප්‍රඥා මෙන්න මේ පියවරවල් තුන අවබෝධ කරගන්න. මං සීලය ගැන කියලා දීලා තියෙනවා. ශ්‍රද්ධාවෙන්තරව කිසිම කෙනෙකුට සීලයකට යන්න බෑ. ශ්‍රද්ධාවෙන්තරව බෞද්ධ සමාධියකට යන්න බෑ. බෞද්ධ සීලයක් ඇති වෙන්නේ නැහැ කාටවත් ශ්‍රද්ධාවෙන්තරව. ශ්‍රද්ධාවෙන්තරව සප්තවිසුද්ධියක් ඇති වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන්තරව කිසිම කෙනෙකුට නිවන් දකින්න බෑ. ඒක හොඳට මම පැහැදිලි කරලා දීලා තියෙනවා. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියලා අහුවාම අහන්න නම් තියෙනවා මතක නෑ නේ දන්නේ නෑ නේ හැමදාම කියනවා <laughs> හ්ම් ශ්‍රද්ධාවෙන් තොරව යම් කිසි කෙනෙක් සුවයක් සිල් දකින්නවා නම් මේ සිල් දකින්නේ කොහෙන්ද දන්නවද දිව්‍ය ලෝකයන්ට ශ්‍රද්ධාවෙන් තොරව සිල් දකින්නවා නම් දකින්නේ දිව්‍ය ලෝකයන්ට එක්ක අපායට බයින් එතන තියෙන ආසයි බයයි ආසයි බයයි කියන්නේ ඇලීමයි ගැටීමයි ඇලීමයි ගැටීමයි තියෙනවා නම් සීලය තුල ඒක විසුද්ධ සීලයක් වෙන්න පුළුවන්ද? බෑ. ඒක දූෂණය වෙච්ච සීලයක්. අවුරුදු 500ක් එහෙම සීල් රැක්කත් වැඩක් නැහැ. දූෂණය වෙච්ච සීල් වලින්. දුස් සීල් කියන්නේ ඒවා තමයි. දූෂණය වෙච්ච සීලය. ශ්‍රද්ධාවන්තයෙක් එක විනාඩි 5ක් සීලයක පිළිපිටියා නම් ආන්‍ය සීලය තමයි අති පාරිශුද්ධ සීල විසුද්ධිය කියලා කියන්නේ. තේරුණේ මේ සද්ධා සංකල්පේ ලෝකෙට ඉදිරිපත් කළේ නැති ඉතිහාසයේ මම මං අනේ මේ මහරහතන් වහන්සේලා ඉදිරිපත් කළේ නැහැ කියලා කියනව නෙමෙයි ඉදිරිපත් කළා දැන් බුද්ධ බුද්ධාදී උතුමන් වහන්සේලා සද්ධා බීජං කියලා පටන් ගත්තේ නේද සද්ධා බීජං කියලා පටන් ගත්තේ මේ ඊයේ පෙරේදා රේඩියෝ එකේ බණක් යන්තම් එහෙම මෙහෙම ඇහුණා අද කවුරුත් මේ සද්ධාව ගැන විතරයි කතා කරන්නේ සද්ධාවෙන් අපිට වැඩක් නැහැ කියලා කතා කරනවා අපිට වැඩක් නැහැ ශ්‍රද්ධාවෙන්. ප්‍රඥාව ඕනේ. ඒ කියන්නේ පොල් ගෙඩියක් අපිට පොල් ගෙඩියක් නැතුව පොල් ගහක් හදාගන්න ඕනේ. පුළුවන් නම් හදාගන්න එකයි කියන්නේ. පොල් ගෙඩියක් නැතුව පුළුවන් නම් පොල් ගහක් හදාගන්න. <laughs> මහා ප්‍රඥාවේ බීජේ සද්ධාව. පළේ තමයි සම්මාදිට්ඨිය. මහා වෘක්ෂය තමයි මහා ප්‍රඥාව. ඉතින් මහා ප්‍රඥාව ලබා ගන්න පුළුවන් බීජේ නැතුව? පුළුවන්ද? නෑ කියන්නේ. ශ්‍රද්ධාවෙන් තොරව කිසිම දෙයක් විසුද්ධියටපත් වෙන්නේ නෑ. එච්චරමද කියන්න තියෙන්නේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියන සප්ත විසුද්ධියෙන් එකක්වත් ලැබෙන්නේ නෑ ශ්‍රද්ධාව නැති අයට. මම පැහැදිලිවම බය නැතුව එඩිතරම කියනවා. ඔය සියලුම විසුද්ධියට මුල තමයි සද්දා ධනය. ඉතින් මම මේක කියලා දීලා තියෙනවා නැවත නැවත කියලා දෙන්නේ මොකද දන්නවද? තාම කොච්චර කිව්වත් හරියට තේරුම් ගන්න නැහැ ඒකයි. එකමයි කියන්නේ. දැන පැහැදීම. ලෝකෙහි යථාර්ථය දැනගන්නකොට නිර්වාණයට පහදිනවා. එතන ඉඳන් පාරමිතා පූර්ණේ ආරම්භ වෙනවා. පාරමිතා පුරන්න පුළුවන් ශ්‍රද්ධාව නැති අයට ඒක නෑ නෑ. පාරමිතා පුරන්න නැතුව නිවන් දකින්න පුළුවන්ද? බැහැ. ආ මේකනේ කියන්නේ. මේ පින්නතුන් හොඳට මුවහත් වෙන්න පින්නතුනේ මේවා. යලිත් යලිත් අහන්න මේ අහනවා මදි. ඔයගොල්ලෝ හැමදාම ඇවිදින් මේ පාඩම මෙහුවක් කවදාවත් පාඩුවක් වෙන්නේ අන්න එතනින් තමයි අවබෝධයට යන්නේ. හ්ම් අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් උජුං කරෝති චිත්තමස්ස පසේදති නිතර ධර්මස්වලණය කිරීමේ ආනිසංස පහක් තියෙනවා අසුතං සුණාති නොයසෝ දේවල් අහන්න ලැබෙනවා. තේරුණේ දැන් මං හිතන්නේ කට්ටිය බුද්ධියයි බෝධියයි ගැන අහලා නැතුව ඇති නේද? ආ මේකනේ අද ඇහුවානේ අසුතං සුණාති කියන්නේ ඒකයි. ඊළඟ බුදු ගුණ බලයෙන් මෙයා ලැබෙනවා කියන එකත් මං හිතේ අද හුඟක් පැහැදිලි වෙන්න ඇති. සත්‍ය අවබෝධ කරගත්තාම අපිට දුකින් නිදහස් වෙන්න පුළුවන්. අන්න ඒකයි මේක ඇත්ත. නැතුව බුදුහාඳුරෝ සත්‍ය සිද්ධාර්ථ කුමාරයා සත්‍ය අවබෝධ කරගත්ත කියලා අපි කොහොමද දුකින් මිදෙන්නේ? පොඩ්ඩක් හිතලා බලන්නකෝ. බයයිද හිතන්න ඕවා. හුඟවදනේ බයයිනේ හිතන්න. විමසන්න බයයි. බුදුහාමුදුරුවෝ සිද්ධ සිද්ධාර්ථ උතුමන් වහන්සේ සත්‍ය අවබෝධ කරගත්තා. සත්‍ය අවබෝධ කරගෙන උන්වහන්සේ නිදුක් වුණා, නිරෝගී වුණා, සුවපත් වුණා, නිවන් දැක්ක නේද? අපිත් ඒ ටික කරගත්තොත් අපිටත් ලැබෙයි. එහෙම නැතුව බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ මා පිළිතේ කියලා හිතන්න එපා. දෙයියන්ගේ පිළිතයි කියවෝ වගේ. අද එතෙන් අරන් ඇවිල්ලා තියෙන දෙයයන්ග පිටා කියන දැනට අරන් ඇවිල්ලා තියෙන්නේ. වචනේ වචනේ විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එහෙමනම් අද අපි බෝධිය ලබා ගැනීම සඳහා බුද්ධිය ඇති කර ගැනීමට සමාධි භාවනාව පිළිබඳව සාකච්ඡා කරමු. සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ බොහෝ වේලාවක් රඳවා ගැනීම. සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ බොහෝ වේලාවක් රඳවා ගැනීම. සමතය කියලා කියන්නේ ඒකාග්‍ර වීම, ඒකාග්‍ර කර ගැනීම. යම්කිසි අරමුණක් ගැනීම සමතය කියලා කියන්නේ. එක එකඟ වීම කියන එක. ඒක අරමුණක් ගැනීම සමතය කියන්නේ. දැන් මේ කියන්නේ මේ සමත මණ්ඩලයම කියලා තියෙන්නේ. සමත මණ්ඩලය කියන්නේ එකඟ වෙලා ඉන්නවා. ඒකත් යම්කිසි මතයකට එකඟ වුණා කියන එකයි. හැබැයි ඉතින් එකඟ වුණාට එළියට යනකොට නෑ ඒක. ඒක ඇතුළේදී එකඟ වෙලා තියෙනවා එළියට යනකොට මොකුත් නෑ. සමතේ කියන්නේ ඒකයි. එකඟතාවය. ඒකාග්‍රතාවය. සමගිය කියන ගත්ත ගත්තට ගමන්නේ සමගිය කියන්නේත් අපි සියලු දෙනා මොකක් හරි දෙයකට එකඟ වෙනව නේද? සමගිය වෙනවා කියලා කියන්නේ. ඒකයි. සමගිය තුලින් තමයි බලයක් ඇති වෙන්නේ. ලැබෙන බලය මොකක්ද? ප්‍රඥාව. එහෙම නැත්නම් සමාධිය ලැබෙන බලය. දැන් විසිරලා ගින් තියෙන දෙයක් තුල ශක්තියක් නැහැ. දැන් හිතන්නකො මේ කොහො ගොඩක් හැමතැනම විසිරලා තියෙනවයි කියලා. බල්ලෙක් මේ කෝඹෙක්වම බඳින්න බෑ නේද? විසිරලා තියෙනවා නම් කොහො ගොඩක්. ඕක එකතු කරගත්තොත්, ලණුවක් අපරගත්තොත් බල්ලෙක් බැඳ හැකි නේද? තවත් ශක්තිමත් කරගත්තොත් එකතු කරගත්තොත් කොමහත් කරගත්තොත් අලියෙක් වුණා බැඳෑගෙන නේද මේ බොහෝනේ ආන් ඒකනේ ඒක තමයි සමගිය බලය වේ කියලා කියන්නේ එකඟතාවය තුළින් තමයි බලයක් ඇති වෙන්නේ අර ලිච්ඡවීන් සමගියෙන් ඉන්න තාක්කල් නජහත් රජුවන්ට පරාජය කරන්න බෑ කියවන ලිච්ඡවීන් ලිච්ඡවීන් පරාජය කරන්න නම් ලිච්ඡවීන්ගේ සමගිය නැති කරන්නයි කිව්වා ඊට පස්සේ පරාජය කරන්න පුළුවන් කිව්වා සමග්ගාහෝත වික්‍රමේ මා යෝධත. ඔය තියෙන මහණනි සමගි වෙන්න. වාද විවාද කරන්න එපා, ભેද පින්න වෙන්න එපා, සමගි වෙන්න. එහෙම නේද? ඒකෙන් තමයි බලයක් ඇති වෙන්නේ. සමගිය තුලින්. අද වෙලා තියෙන්නේ අද නොකරන්නෙත් ඕක තමයි සමගිය නැති කරගෙන තියෙන්නේ. එකම බුද්ධ පුත්‍රයෝ නිකාය 10 විතර කැඩිලා. තේරවාදී කියයි, මහායාන කියයි, සියම් කියයි, අමරපුර කියයි, රාමඤ්ඤ කියයි, තවත් මොකක් හරි කියයි දැන් වෙලා තියෙන්නේ මොකද? අර පළවෙනි බුද්ධ වචනයට ප්‍රහාරයක් දෙන්න කරන්න තියෙන්නේ. ඈ සමග්ගා හෝත බික්කමේ මා විවදක. එක එක්කිනාගේ ප්‍රතිපත්තං හොවා දක්වා ගන්න, තැනක් ගන්න, නායකත්වය ගන්න බුදු වදනට ප්‍රහාරයක් දෙන්න කරන්න තියෙනවා. නිකාය ભેද ඇති කරගෙන තියෙනවා. හිතලා බලන්න. මම මේවා කියන්නේ බය නැතුව මුළු ලෝකෙටම යන්න කියන්නේ. එකම බුද්ධ පුත්‍රයෝ නම් මොකටද අනේ කොටස් වලට බෙදෙන්නේ නේද? අර ගොල්ල දුස්සීලයිලු. අපි සිල්වත්. ඔන්න. ඈ ඒගොල්ලෝ දුස්සීලයි අපි සිල්වත්. හ්ම් තන්නේ කරම අත්ත්ුක්කංශන පරවන්නන. නෙමෙයිද? එකම බුද්ධ පුත්‍රයෝ නෑ පින්නතුනි අපි එකම බුදුහාමුදුරන්ගේ එකම තාත්තගේ දරුවනේ මොකටද මේ වාද විවාද ඇති කරගෙන තියෙන්නේ කවුරු සමගියෙන් හිටියනම් මීට වඩා බලයක් තියෙනව නේද අන්න ඒකයි කිහියන්නත් ඒ වගේ බේද බින්න වෙන්න එපා කවුරුත් එකතු වෙන්න ඕනේ. පර ප්‍රතිබද්ධතාවය කියන එක අපිට අවශ්‍යයි. පර ප්‍රතිබද්ධතාවය කියන්නේ අනු බැඳිලා අනුන් සමග බැඳිලා අපි ඉන්නේ. තනියෙන් ජීවත් වෙන්න බෑ. අනුන් සමග බැඳිලා ඉන්නේ. පර ප්‍රතිබද්ධාමේ ජීවිකාතී අබින්නම් පච්චරේකි ධම්මා. මගේ ජීවිතේ පර ප්‍රතිබද්ධයි කියලා නිතරම සිහි කරන්න කිව්වා. පැවිද්ද විතරක් නෙමෙයි ගියෝ සිහි කරන්න කිව්වා. දැන් බලන්න ගෙදරට ගෙදර අම්මා උයන්න පුළුවන්ද තාත්තා හම්බ කරලා දුන්නේ නැන්න? බෑ නේද? එතකොට අම්මා තාත්තා පරපටිපත්තයි. එතකොට තාත්තා හම්බ කරලා ගෙනත් දුන්නට අම්මා උයලා දුන්නේ නැත්නම් කන්න පුළුවන්ද? එතකොට ස්වාමි දියණියයි ස්වාමි පුත්‍රයයි පරපටිපත්තයි. දරුවොත් ඒකන හිතන්න ඕනේ. ඉතින් දෙමව්පියන්ට මෛත්‍රී කරන්න ඕනේ. අනේ අපේ තාත්තා හම්බ කරනවා, අම්මා උයනවා, ඈ තාත්තා හොයනු, අම්මා උයනු, අපි කයනු. නේද? අපිට කයනු කියන්න බෑ නේද අම්මා තාත්තා හම්බ කරලා විලා දුන්නේ නැත්නම්. ඒතකොට දැන් අමුදරුවන් ඔක්කොම පරපටිබද්දයි නේද? මේ පින්නතුන්ට මම හොඳම අවවාදයක් කරන්න. නිතරම මේ ගැන හිතන්න මම පරපටිබද්දයි. ඈ දැන් අපේ ඔයගොල්ලන්ගේ ගමට ලයිට් ඇවිදින්න කියනවා නේද? ඔයා එක්කෙනෙක් විතර එක ටිකක් විතරක් තිබුණා නම් එක්කෙනෙක් විතරක් ගමේ හිටියනම් ලයිට් එයිද? නෑ නේද? ඒතර ටෙලිෆෝන් නැවතින් තියෙනවා. පාරක් ගිහින් තියෙනවා මේ ගමෙන් නේද? එක්කෙනෙක් හිටියනම් ඔක වෙයිද? ඒතර ලියුම් ටික අරන් එන්න එක මිනිහෙක් පත් කරලා තියෙනවා. ලියුම් කාර්යය කියලා කියන්නේ එක මිනිහෙක් හිටියනම් ඔයාලා ලැබෙයිද? ඒක නෑ කියන්නේ. අන්න ඒ විදිහට හිතන්නේ දැන් මේ මහා ලොකුවට මිනිස්සු ඉතින් ඔය ගම් බින් වලට මේ ඉඩ කඩම් වලට මායින් ගහගෙන ඉන්නවා මේක මගේ මේක මගේ උඹලා ඵලයන්න උඹලා මට ඕනේ නෑ ඈ කියලා මායින් ගහගෙන ඉන්නවා ඒ කවුරු හරි කිව්වොත් මේ අපි ඔක්කොම යන්න ඔයා විතරක් ඉන්න කියලා මේ ලෝකේ ඉන්න සියලුම මනුස්ස ප්‍රජාව එකෙක් දමලා යන්න කිව්වොත් එහෙම ඒකට ඉන්න පුළුවන්ද ඉන්න පුළුවන්ද අන්න ඒක හිතුවනම් හරි. අනේ මම ජීවත් වෙන්නේ මේ අසල්වාසීන් නිසා. ඈ අසල්වාසීන් නිසා මම ජීවත් වෙන්නේ. පරපටිපද්දාමී ජීවිකාතේ කියන එකයි. මගේ ජීවිතේ පරපටිපද්දයි. අනුන් සමග බැඳිලා තියෙන්නේ. බැඳිලා කියන්නේ වෙන ක්‍රමයකින් නෙමෙයි. සහයෝගිතාවය කියන එක. සහෘදභාවය. තේරෙනව නේද? දරුවොත් ඒක හිතන්න ඕනේ අම්මා තාත්තා හොයලා හපුවිලා දුන්නේ නැත්නම් කන්නේ කොහොමද? යන්නේ අපේ අම්මා තාත්තා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කැම ටික ගන්නකොට හිතන්න ඕනේ. ස්වාමි දියණිය හිතන්න ඕනේ. ස්වාමි පුත්‍රයා මට මේව හොයලා ගෙනත් දුන්නේ නැත්නම් මං කොහොමද උයන්නේ? ඒක නිසා ස්වාමි පුත්‍රයාට මෛත්‍රී කරන්න ඕනේ. ස්වාමි දියණියවත් කැම ටික කනකොට. ස්වාමි පුත්‍රයා ස්වාමි දියණියට මෛත්‍රී කරන්න ඕනේ. අනේ මගේ ස්වාමී දියණිය මේව උයලා දුන්නේ නැත්නම් මං කොච්චර හම්බ කරලා ගෙනත් දුන්නත් මං කන්නේ කොහමද? ඒක නිසා ඕනෝන් මෛත්‍රියෙන් බැඳෙන්න. මගේ ස්වාමී දියණිය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මගේ ස්වාමී පුත්‍රයා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා එතකොට දරුවන් මේ විදිහට හිතන්න ඕනේ අපේ දෙමව්පියෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඕනෝන්ගේ සහයෝගීතාවයේ සම්බන්ධීකරණය පරපටිබද්ධතාවය කියන්නේ ඕනෝකයි බලන්න එතකොට ඔය කෑම ටිකක් වුණත් අනුභව කරනකොට හැම කේම කෑම වේලක් ළඟදීම ඔය විදිහට මෛත්‍රිය වුණත් මෛත්‍රී සම්පන්න වුණ නේද? ඒ ගෙදර අරාවුල් කරදර මේ රණ්ඩු කෝලාහල මොකවන්නේ නේද? බලන්න කොච්චර ලස්සන සමාජයක් බිහි කරන්න පුළුවන්ද? දැන් භික්ෂුන් වහන්සේලාට කියලා තියෙනවා දානවන දන් ඉස්සර මේ ප්‍රතිවේක්ෂා කරන්නයි කියලා. ප්‍රතිවේක්ෂා කරනවා කියන්නේ මම මේ ආහාරය වළඳන්නේ මදේ පිණිස නෙමෙයි, ගවයේ පිණිස නෙමෙයි, අලංකාරයේ පිණිස නෙමෙයි, සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කරගෙන බණ භාවනාදී යෙදিলা නිවන් දැකීම සඳහායි මම මේ දාන ටික වළඳන්නේ. බලන්න කොච්චර ගැඹුරක් තියනවද කියලා. ඈ එතකොට කෑම ටිකත් එක්කලාම මහා විශාල ආධ්‍යාත්මික දියුණුවක් මේ ගැතුලට යන්නේ. එයා නිතරම කල්පනා කරනවා මම මොකක් සඳහා ජීවත් වෙන්නේ? මම ජීවත් වෙන්නේ නිවන් දැකීම සඳහා. බණ භාවනා කිරීම සඳහා. ඒ සඳහා තමයි මම මේ කැමරේ එක්කන්නේ. මේක ලස්සන කරගන්නවත් අලංකාර කරගන්න මහත් කරගන්න එහෙම නෙමෙයි ජීවත් වීම සඳහා. අනේ මේ ඊළඟට මේ දාණය දුන්නා වූ පින්වත්ෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් දකිත්වා කියලා ඒ දන් දුන්න දායකින්ටත් මෛත්‍රී කරන්න කිව්වා. මේක භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි හැම කෙනෙක්ම කරන්න ඕනේ මේක. දරුවොත් ඒ වැඩේ කරන්න ඕනේ. ගෙදර ස්වාමි පුත්‍රයාත් ඒ වැඩේ කරන්න ඕනේ. ස්වාමි දියණියත් ඒ වැඩේ කරන්න ඕනේ. අන්න ඒකවල බලන්න මොනතරම් ලස්සන සමාධියක් ඈ මම මේ ආහාර ටික ගන්නෙ මොනවටද කියලා හිතන්න. ඔය කට්ටියත් හිතන්න. මම මොකටද මේ ආහාර ටික ගන්නෙ? ජීවත් වෙන්න. මොකටද මම ජීවත් වෙන්නේ? ඈ කියන්නකෝ බලන්න මොකටද ජීවත් වෙන්නේ කියලා. සැප හොයන්න. මම නම් ජීවත් වෙන්නේ සැප හොයන්න. තේරුණා නේද? ඉතින් සමහර එක්කියයි ඔබ වහන්සේ නෙමෙයි බල්ලොත් ජීවත් වෙන්නේ සැප හොයන්න කියලා. මං කියනවා ආර්යයන් වහන්සේන ආර්ය පුද්ගලයව හැර අනෙක් සියලුම දෙනා ජීවත් වන්නේ දුක්සෙ වීම සඳහාය. බයෙන්තව මං කියනවා. ආර්ය පුද්ගලයව හැර අනෙක් සියලුම දෙනා උදේ ඉඳන් රැ වෙනකම් මාංශ වෙන්නේ ජීවත් වෙන්නේ දුක්සෙ වීම සඳහා. මොනවාද දුක? ලෝකය. ලෝකේ කොට ගහ ගැනීමත් නේ ජීවත් වෙන්නේ නේද? මේක කොට ගහ ගන්න කොට ගහ ගන්න මොනවද අපිට ලැබෙන්නේ? තණ්හාව ලැබෙන්නේ ඇලීමයි ගැටීමයි නේද? ඇලීම ගැටීම නේද දුකට හේතුව. එහෙනම් ලෝකය ගොඩ ගන්නවා නම් එතන දුක් සෙවීමක් නේද තියෙන්නේ. එහෙනම් ආර්ය පුද්ගලය හැර අනිත් සියලුම දෙනා ජීවත් වෙන්නේ දුක් සෙවීම සඳහායි නේද? දුක් සෙවීම සඳහා නේද? ආර්ය පුද්ගලය ජීවත් වෙන්නේ සැප සෙවීම සඳහා. ආ මේකයි. නිවන් දැකීම සඳහා. ඒ ටික හොඳට කෑම වේලක් පාසා ඒක ඇතුළට දා ගන්න ඕනේ. එතකොට ඒගොල්ලන් ගෙවල් දොරවල් වලත් මේ කරන්න ප්‍රත්‍යක්ෂා කරන කෑම අනුභව කරන්න. දැන් බලන්න මේ ගස්කොලන් ගැන පොඩ්ඩක් හිතන්න. ගස්කොලන් නැත්තම් අපිට ජීවත් වෙන්න පුළුවන්. ඔක්සිජන් ලැබෙන්නේ කොහෙන්ද අපිට? ගස්වල එන්නේ නේද? ඒක නිසා අපි ගස්වලටත් මෛත්‍රී කරන්න ඕනේ. ආදරය කරන්න ඕනේ. ඈ එතකොට ගහකට වුණත් තනියෙන් වැඩෙන්න පුළුවන්. අපි වගේ නේද? අපි නැත්නම් ගස් හැදේ. අංගාරිකාංග නිකුත් කරන්නේ අපි නෑ නේද? අම්ලකර නිකුත් කරන්නේ ගස්. බලන්න පරපටිබද්ධතාවය කියන අපෙන් ගස් වලට යනවා ගස් වලින් අපිට එනවා. ගස් වලටත් මේක කියන්න ඕනේ. උඹලා ජීවත් වෙන්නේ අපි නිසා කියලා. මිනිසුන්ට කියන්න ඕනේ උඹලා ජීවත් වෙන්නේ ගස් නිසා කියලා. ඒතර ගස් වලටත් කරුණාමයි ක්‍රියා ඇති කරගන්න පුළුවන් නේද? ගස් විනාශ කරන්න හොඳ නෑ නේද? ඒක තමයි. එහෙන් දැන් ඔය ගහක් උනත් තනියෙන් දැන් ඔන්න පිට්ටනියක බහන්න ගහක් හදන්න පුළුවන් නම් මොකෝවත් තවක් ගහක් නැති පිට්ටනියක හිටවන්න බලන්න ගහක් හැදෙයිද කියලා බලන්න හැදෙන්නේ මේ ගස් වලින් මොකද කරන්නේ පොළොව බුරුල් කරනවා එක ගහකින් මුල් එහාට මෙහාට යගුවයන් පස්සේ පොළොව බුරුල් වෙනවා ඊට පස්සේ අනිත් ගස් වලටත් ඒක උපකාර වෙනවා මේ ගහෙන් අනිත් ගහට අනිත් ගහෙන් මේ ගහට පොළොව බුරුල් කරනවා එතකොට පෝර ඇති කරනවා ඈ දැන් බලන්න ඔය සමහර ගස්වල පරාග පෝෂණය කරන්නේ කවුද? මීමැස්සෝ නේද? ඒතකොට කුරුළු ආදී සතුන් පරාග පෝෂණය කරන නිසා මේ දේ වර්ධනය වෙන්නේ, પરම්පරාව ආරක්ෂා වෙන්නේ. ඔය මල මලක වහලා ඒ මලෙන් රොන් ටික අරගෙන තවත් මලක ගිහිල්ලා අතුල්ලා දාන. ඔන්න පරාග පෝෂණය. වන්න කොච්චර උනොන්ට සහයෝගීතාවය කියන එක තියනවද කියලා නේද? මේවා ගැන හිතන්න පටන් ගන්නකොට ඒකවල පුදුම විදිහට මෛත්‍රිය වැඩෙන්න පටන් ගන්නේ ගස් කොළන් වලට පවා. හ්ම්. දැන් මේ පණුව ගැන හිතන්නකො පොළේ පණුව ඉන්නවා. දැන් නම් ඔබ විනාශ කරලා තියෙන්නේ මේ වාදාලා. ප්‍රමුඛ සෝමනි යරවයි මේවයි ගාලා. හියුමස් කියන අඟල් 6යි පොළවේ තියෙන්නේ. මේ සාරවත් හරිය තියෙන අඟල් 6යි ගස්වලට අවශ්‍ය කරන හරිය තියෙන්නේ. ඔය අඟල් 6 තුල පොළව පෝර කරන්නේ කවුද? ඇමරිකාවෙන්ද? ඇමරිකාවෙන් නෙමෙයි ගැඩවිල්ලු. පෝෂණය කරන්නේ පෝර කරන්නේ. ගැඩවිලා ඕවා කනවා කාලා ඉවරලා මල පහ කරනවා. තව ඔගේ කෘමි සුද්ධ ජීවීන් ඉන්නවා. ඈ උන් තමයි මේ පොළොව පෝෂණය කරන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඇමරිකාවෙන් මේ වහ ගහලා ඉවරලා උන් මරලා දාලා. දැන් පොළොවේ ශක්තියක් නැහැ. දැන් තින් ඇමරිකන් පෝරසන පිටය අපිට. ඒක නැත්තම් ගහක් නෙමෙයි මොකවත් හැදෙන්නේ නැහැ නේද? මඤ්ඤු ප්‍රදක්වත් හැදෙනවද? ඒ ඉස්සර අපේ පොඩි කාලේ ගෝයන් වලට පෝර ගැහුවේ නැහැ. ඔය කීදෑව මොක මොන මැස්සද මන් දන්නේ කිය කිය ඉන්නේ 89ක් ලෝක 99ක් ක්‍රියාදී මොකවත් තිබුණේ නැහැ ඈ අපේ අම් තාත්තා ගුවිතං කරලා ඉවරලා වෙන කොහේ හරි යනවා රස්සාවකට එන්නේ ගොයන් කපන්න ඇත්තමයි ගොයන් කපන්න එන්නේ අපිට කියනවා වක්කඩ බඳපන් පුතේ එක්කරයි මොකක් කරන්න එපා කියලා වෙලාවට ගිහිල්ලා වක්කඩ බඳපන් කියනවා එච්චරයි තාත්තා එනවා ගොයන් කපන්න මාස දෙකක් තුනක් ගිහිල්ලා මොකවත් නැහැ පතවිද ගහන්නේ නැහැ ග්‍රැමොක්සෝන් ගහන්නේ නැහැ තේරුණේ? ඉතින් ආන් ඒක නිසා ඕනෝන්ගේ සහයෝගීතාවය කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. සහයෝගීතාවය කියන එක. ගිහියෝ නැත්තම් පැවිද්දන්න ජීවත් වෙන්න බෑ. පැවිද්ද නැත්තම් ගිහියන්ට ජීවිතේ වාසනාවන් නිරවුල් කරගන්න බෑ නේද? අපි ඕනෝන්ගේ තියෙනවා ඝන දෙනු තියෙනවා නේද? ඒගොල්ලෝ අපිට දාන දෙනවා, අපි ඒගොල්ලන්ට ධර්ම දාන දෙනවා. ඕනෝන්ගේ සුහදතාවය. පරපටිබද්ධතාවය. සහයෝගීතාවය මේ හැම දෙයක්ම අපිට අවශ්‍ය කරනවා. ඉතින් මේ සමගිය කියන එක ගැන කතා කරන්න ගිහින් මම මේ කිව්වේ සමගිය කියන එක සියලු දෙනාටම අවශ්‍යයි නේද? සමගියෙන් තොරව අපිට ජීවිතයක් නෑ අත් වශයෙන් කියනවා නම්. එතෙන් තමයි බලයක් තියෙන්නේ. සහයෝගීතාවය උඩ. එතකොට සමතය කියලා කියන්නේ ඕක තමයි. එකඟතාවය කියන එක සමතය කියන්නේ. එතන තමයි සભ્યත්වය කියන එක තියෙන්නේ පින්නතුනේ. සભ્યත්වය කියන්නේ සබාව කියලා හදලා තියෙන්නේ කොහොමද? සભ્યත්වය යම් තැනකද එතන සබාවයි. සભ્યත්වය යම් තැනකද එතන සබාවයි. සබාව කියන්නේ සભ્ય සීලී බව හැදිච්ච එක. සભ્યත්වය කියන්නේ මොකද්ද? හැදිච්ච එකම හැදිච්ච එකම සભ્યත්වය කියලා කියන්නේ. ඒක එන්නේ කොහෙන්ද? සමගිය තුලින් එන්නේ. සමගිය තුලින්. සමගිය තුලින් හැදිච්ච එකම තියෙනවා හැදිච්ච එකම යම් තැනක දාන්න එතන තමයි සබාව තියෙන්නේ. තේරුණා නේද? සබාව කියන්නේ යන්නේ ඒකයි. ඒතර සමගියෙන් තොරව සබාවක් තියෙන්න පුළුවන්ද? බෑ නේද? සමගියෙන් තොරව හැදිච්ච තැනක් තියෙන්න පුළුවන්ද? බෑ නේද? ආන් ඒකනේ. ඒ වුණාට උත්තරීතර සබාව කියන තැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මුන්ගේ සමගියක් තියනවාද කියලා බලන්න. උත්තරීතර ලබාව. ඈ කිසිම සමගියක් නැහැ කිසිම හැදිච්චකමක් නැහැ. ඔවුන්ට කිසිම බලයක් නැහැ මේ රට පාලනය කරන්න. රට පාලනය කරන්න බලය තියෙන්නේ ආර්ය පුද්ගලයින්ට. කරන්නේ නැතුව නිසා. අර එක දාර්ශනිකයෙක් කියලා තියෙනවා මේ දාර්ශනිකයෝ ලෝකේ පාලනය බාරගත්තේ නැත්නම් එහෙම දාර්ශනිකයන් විරුද්ධව නඩු දාන්න වටිනවා කියලා. ඔව් දාර්ශනිකයෝ කවදාත් යන්නේ නැහැ පාලනයෙන් බාර ගන්න. ඒගොල්ලෝ යන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක අවහිරයක්. වරකීම් කියන එක. එයා කියලා තියෙන්නේ මට මතකයි මේ දාර්ශනිකයෝ කියන જાතිය චින්තකයෝ දාර්ශනිකයෝ ලෝකේ පාලනය බාරගත්තේ නැත්නම් ඒ කට්ටියට නඩු දාන්න වටිනවලු. බාරගත්තේ නැත්නම් එහෙම. ඒ කියන්නේ මොකද දාර්ශනිකයකට පමණයි පාලනයක් කරන්න පුළුවන්. සමගියක් තියෙන තැනක තමයි බලයක් ඇති වෙන්නේ. කියන්න ගිහින් මම මෙහෙම කිව්වයි කියලා. උත්තරීතර ස්වභාව. කිසිම සමගියක් නැති, කැඩිච්ච ගමන් නැති, බලයක් නැති දන පොරගන්නේ මොනවද? බලය බෙදා ගන්න. බෙදා ගන්න බලයක් තියෙන්න එපා. බෙදා ගන්න බලයක් තියෙනවද උතන? බලය බෙදා ගන්න පොරගනවා. ඔන්න ඔකයි. මම ඉතින් එතෙන්ද ගියක් නේද කියලා තමයි එන්නේ. හැංගි හැංගි කියනවා නෙමෙයි. එතෙන්ට ගියක් මම වරනම් ගිහින් දාන්න බලන්න කියලා නැද්ද කියලා බලන්න ඔය ටික. <laughs> අපේ රටක් දිනු කරන්න ඕනේ. ජනතාව පිළිබඳව කරුණා මෛත්‍රිය ඇති කරගන්න ඕනේ. එතන තමයි සමාධිය තියෙන්නේ නේද? එතනින් තමයි බලයක් එන්නේ. හැදිච්චකම තියෙන්නේ තොතන. තේරුණා නේද? එතකොට සබාව කියන වචනේ දැන් පැහැදිලි නේද? සભ્યත්වයේ යම් තැනකද හැදිච්චකම යම් තැනකද එතන සබාවයි. හැදිච්චකම ඇති වෙන්නේ ඒකාග්‍රතාවය තුලින්, සමගිය තුලින්. ඒක අග්‍රතාවය. ආන් එකයි සමතේ කියලා කියන්නේ. එක අරමුණක් ගැනීම. හැබැයි අරමුණ ඇලීමෙන් ගැටීමෙන් තොර එකක් වෙන්න ඕනේ. ඇලෙන ගැටෙන අරමුණක් ගත්තට අපිට අහිත කරයි ඒක. ඇලීමත් අහිත කරයි ගැටීමත් අහිත කරයි නේද? එතන තියෙන තණ්හාවනේ. එහෙමනම් තණ්හාවෙන් තොර අරමුණක් ගන්න ඕනේ. අපි ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණක් ගන්න ඕනේ. උපේක්ෂ කර්මණක් ගන්න ඕනේ. සමාධිය කියන්නේ මොකක්ද? සමාධිය කියන්නේ ඒ අරමුණ තුල බොහෝ වේලාවක් රැඳී ඉන්නවා. අන්න ඒකයි සමාධිය කියලා කියන්නේ. ඒ ගත්තා වූ අරමුණ තුල බොහෝ වේලාවක් රැඳී ඉන්නවා. සමාධිය කියන්නේ ඒකයි. දැන් මේ සමත කියන ඒවා නොඑක ආකාරයෙන් අරගෙන තියෙනවා දැන් රාගික අරමුණක් අරගෙන බොහෝ වේලාවක් ඒ තුල ඉන්න පුළුවන්. ද්වේෂසහගත අරමුණක් කරගෙනත් බොහෝ වේලාවක් ඉඳලා සමාධිගත වෙන්න පුළුවන්. දැන් මේ මිත්‍යා සමාධි කියලා කියන්නේ මිත්‍යා සමාධි කියන්නේ ඇලීම ගැටීම ඇති කරගෙන බොහෝ වේලාවක් ඒ තුල ඉන්නවා. රාග භාවනා, දෝෂ භාවනා, මෝඩ භාවනා. මේ වැඩි හරියක් කරන්නේ ඒවනේ. රාග භාවනා කරනවා, දෝෂ භාවනා කරනවා, මෝඩ භාවනා කරනවා. රාග කර්මණක් කරගෙන ඒ තුල බොහෝ වේලාවක් රැඳී ඉන්නවා. ඉතින් වැඩෙන්නේ රාගය. දේශාග කර්මණක් කරගෙන බොහෝ වේලාවක් රැඳී ඉන්නවා. වැඩෙන්නේ ද්වේෂය. මෝඩ අරමුණක් කරගෙන බොහෝ වේලාවක් වැඩි ඉන්නවා. වැඩෙන්නේ මෝඩකම. දැකලා තියෙනවද මේ වගේ භාවනා කරන කට්ටිය? මම නම් දැකලා තියෙනවා. ඈ කඤ්ඤම් මරඤ්ඤම් කොටඤ්ඤම් කිය කියා ඉතින් ඕයේ ගැනම වෛරයෙන් ක්‍රෝධයෙන් ඈ හතුරෙක් ගැන හිත හිතා ඉන්නේ නේද? ඈ කඤ්ඤම් කොටඤ්ඤම් මරඤ්ඤම් නැති නාස්ති කරඤ්ඤම් කිය කියා සමාධිගත වෙලා. ඒ තුල සමාධිගත වෙලා. බක්කණ්ඩ කතා කළා එයාට එහෙන්නේ නැහැ. සමාධිගත වෙලා. පූසෙක් මීයේ දිහා බලාගෙන ඉන්න පුළුවන්. මේ මොකද කරන්නේ? මීයා පොඩ්ඩක් ඔළුව හෙල්ලුවොත් පූසත් හොල්ලනවා. මොකන්නේ දෙන්න බැඳලා වාගේ. පොද්දුම සමාධියක් ඒක. නැට්ටෙන් නැට්ට තේරෙන්නේ නැහැ පූසගේ. කන්න කතා කරලා තේරෙන්නේ නැහැ. සමාධිගත වෙලා. තේරුණා නේද? දැන් මේ පාරවල්ලත් ඉන්නවා සමාධිගත වෙච්ච කට්ටිය. වාහනයක හෝන් එකක් නෙමෙයි වාහනයක් බඩ උඩින් ගියත් තේරෙන්නේ නැහැ උන්ට. සමාධිගත වෙලා. මොකක් හරි රාගික අරමුණක් කරන ඒ වගේම දැන් ඔය තියෙනවනේ ගහලා ලොකුවට රාගික අරමුණු ගන්න ඒවල් මොනවද මන් දන්නේ මේ මෙයාට ලොකු බෝට් තියෙන්නේ. ආන්ියව දිහා බලන සමාධිගත වෙලා ඉන්න තමයි. වාහනයක් බඩ උඩින් ගියත් තේරෙන්නේ නැහැ. හෝන් තියා. තේරුණා නේද? සමහර මෝඩ මෝඩකම තුල සමාධිගත වෙලා ඉන්නවා. දැකලා තියෙනවා. මෝඩකම තුල කන්නේ නැද්ද? එපා. මේක සමාධිගත වෙලා මොන කෑමක්ද? ඔය ඉතින් කරව පාප කර්මයන් මෝඩකමක් ගැන හිත හිතා ඉන්නව දැකලා නැද්ද? ඉන්නව නේද? තමන් කරව මෝඩකම් ගැන හිත හිතා ඒකටම ඒකාග්‍ර කරගෙන ඒකටම සමාධිගත වෙලා ඉන්නවා කණ්ඩෝනේ නැහැ. කණ්ඩ කතා කරපුවම එපා කියනවා. මොකද මූ කාලා ඉන්නේ. මොනවද කාලා ඉන්නේ? මෝඩකම කාලා ඉන්නේ. දුක කාලා ඉන්නේ. <laughs> ඒවට කියන්නේ මිත්‍යා සමාධි කියලා. ඔන්න ලුණු ඇඹුල් ඇරලම දුන්නාය නේ. මිත්‍යා සමාධි. තේරුණේ? අරමුණක් අරගෙන අරමුණක් ගැනීම සමතය ඒ තුළ බොහෝ වේලාවක් රැඳී ඉඳීම තමයි සමාධිය කියලා කියන්නේ. තව තියෙනවා ලෞකික සම්මා සමාධි කියන එක. සම්මා සමාධි මිත්‍යා සමාධි මං කියවනේ ඊළඟට සම්මා සමාධිය. සම්මා සමාධිය කියන්නේ ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණක් අරගෙන උපේක්ෂක අරමුණක් අරගෙන බොහෝ වේලාවක් රැඳී ඉන්නවා නම් එතන අන්න සම්මා සමාධිය. දැන් ඔය බුදුහාරෝ දේශනා කරලා තියෙන ආනාපාන සති භාවනාව ඒක සම්මා සමාධිය. හැබැයි ඉතින් ඇලීමෙන් ගැටීමෙන් තොර වාතාශ්‍රය තියෙන තැනකට යන්න ඕනේ. පිරිසිදු වාතයක් තියෙන තැනකට යන්න ඕනේ. තවතෙන් කසින මණ්ඩල හදාගෙන තියෙනවා ඔය පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින ආදී වශයෙන් පඨින කසින, පඨවි කසිනේ කියන්නේ මැටි පිටක් ලෑල්ලක් උඩ තියෙන තලපේ වගේ හදාගෙන ඒක දිහා බලාගෙන ඉන්නවා පටවේ පටවේ පටවේ පටවේ පටවේ පටවේ කියලා. ඒතකොට ඒ තුළම සමාධිගත වෙනවා. හ්ම්. තව එතන ගින් ගින්නට ඒකාග්‍ර කරගෙන සුළඟට ඈ ආපෝ කසින තේජෝ කසින වායෝ කසින කියලා තියෙන ඔය පටවේ කසින ආපෝ කසින තේජෝ කසින වායෝ කසින කියලා තියෙනවා කසින මණ්ඩල. නීල කසින, පීත කසින, ඕදාත කසින ආදී වශයෙන් පාට වර්ග අරගෙන ඒකාග්‍ර කර ගන්නවා. ඒ හැම එකකින්ම සම්මා සමාධියට යන්නේ. උපේක්ෂ කර්මණක් කරගෙන තමයි සමාධියට වෙන්නේ. ඒක නිසා ඒවට කියනවා ලෞකික සම්මා සමාධිය කියලා. සම්මා සමාධිය ලෞකිකයි ඈ. ලෝකයට අයිති අරමුණක් අරගෙන ලෞකික අපේක්ෂාවක් ඇති කරගෙන එක්ක බ්‍රහ්ම ලෝකයන් දිහාගෙන එක්ක මැජික් පෙන්වන්න හිතාගෙන සමාධිගත වෙනවා. ඒක ලෞකික සම්මා සමාධිය. එතන චිත්තවිසුද්ධියකට යන්න බෑ හැබැයි. චිත්තවිසුද්ධියක් එන්නේ ඇයි? පංච නීවරණ යට යනවා. පංච නීවරණ යට ගියාට මේ පුද්ගලයාගේ එම් එක තියෙන්නේ ලෝකයේ තුල. එක්ක බ්‍රහ්ම ලෝකෙට යන්න එහෙම නැත්නම් මැජික් වෙන්නන්න. මම මෙහෙම ධාන වලට ගිහිල්ලා සමාධි වලට ගිහිල්ලා කුඩින් යන්නම් යටින් යන්නම් ඈ නොයේ කපංකම් පෙන්නන්නම් කියලා ආසාවක් එතන තියෙන්නේ. තණ්හාවක් තියෙන්නේ. තේරුණා නේද? ඒක සම්මා සමාධියක් තමයි. හැබැයි විසුද්ධ නැහැ. දෝෂණය වෙලා තියෙන්නේ. ලෞකිකයි. හරි නේද? අන්න ලෞකික සම්මා සමාධි කියන්නේ ඒවා. ලෝකයට අය දෙයක් සඳහාමයි සමාධිගත වෙන්නේ. හැබැයි සම්මා සම්මා කියලා කිව්වේ උපේක්ෂක අරමුණක් මත තමයි සමාධිගත වෙලා තියෙන්නේ. පැහැදිලි නේද? දැන් මිත්‍යා සමාධි සම්මා සමාධි. එතකොට මේ සම්මා සමාධියේ තියෙන කොටස් දෙකක්. මොනවද දන්නවද? ලෝකෝත්තර හා ලෞකික කියලා. ලෝකෝත්තර කියලා කියන්නේ නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව නිවන් දැකීම සඳහා පංච නීවරණ යට කරගෙන සිත සමාධිගත කරගන්නවා. අන්න ඒක ලෝකෝත්තරයි. අර ලෝකෝත්තර සීලය ගැන කිව්වේ. ලෝකෝත්තර සීලයක් මේ ලෝකේ ඉන්න අයට තමයි ඇති වෙන්නේ. හැබැයි ඒක ලෝකෝත්තරයි නිවන් දැකීම සඳහා සිදු කරන දෙයක්. අන්න එතන තමයි සීල විසුද්ධිය කියන්නේ. චිත්ත විසුද්ධියක් තියෙන්නේ ඔන්න ඔතන. චිත්ත විසුද්ධිය ආරම්භය. තේරුණේ? ඒතර මිච්ඡා සමාධි සම්මා සමාධි. <coughs> සම්මා සමාධිය ගොඩක් දෙයකට බෙදුවා. ලෞකික ලෝකෝත්තර තියෙනවා. දැන් මේ බමුණු සමාධිගත වෙන්නේ මේ මොකද්ද මේ ඍෂිවරයම සමාධිගත වෙන්නේ. ඒගොල්ල ප්‍රත්‍යඥයෝ, ඒගොල්ල මිත්‍යා දෘෂ්ටිකයෝ ලෝකේම මොනවාරි සපතක් යපතක එල්ලලා ඉන්න ගැට්ටියන. ඒගොල්ලන්ට සම්මා සමාධියට යනවා. ඒ වුණාට ඒක ලෞකිකයි. දැන් ශ්‍රද්ධාව තියෙන ආර්ය පුද්ගලයෙක් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නවා නම් අන්න එතන තියෙන ලෝකෝත්තර සම්මා සමාධිය. එතන තමයි විසුද්ධ චිත්තේ ආරම්භය තියෙන්නේ. විසුද්ධ චිත්තේ ශ්‍රද්ධාවෙන් සමාධියක පිහිටීම. නිවන් දැකීම සඳහා සමාධිගත වීම. තව තියෙනවා ලෝකෝත්තර සමාධියේ තියෙන කොටස් දෙකක් විදර්ශනා සමාධිය කියලා එකක් තියෙනවා. තේරුණා නේද? විදර්ශනා සමාධිය. විදර්ශනා සමාධිය ඇති වෙන්න නම් සක්‍රුදාගාය මාර්ගයේ වඩන පුද්ගලයෙක් වෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් සෝවාන් මාර්ගයේ වඩන පුද්ගලයෙකුට ඇති වෙන්නේ නැහැ ඒක. විදර්ශනා සමාධිය. ඒගොල්ලන්ට ඇති වෙන්නේ ලෝකෝත්තර සම්මා සමාධිය. දැන් හිතන්නකො සෝවාන් මාර්ගස්ත පුද්ගලයා සමාධියට යනවායි කියලා. <coughs> එයාට විදර්ශනාවක් නැහැ නේ. එතන තියෙන ලෝකෝත්තර සම්මා සමාධිය. සෝවාන් ඵලයටපත් වුණු පුද්ගලයෙක් සක්‍රුදාගාමි මාර්ගයේ වඩනවා නේද? අන්න එතනින් සමාධිගත වෙන්නේ ධර්මයේ තුල සමාධිගත වෙනවා. ඒ ධර්මයේ තුල සමාධිගත වෙනවා කියන්නේ තමන් ලබාගත් කමඨහන වඩනකොට එතනින් සමාධිගත වෙලා මම හරීම ශ්‍රේෂ්ඨ අති උත්තම අති බලවත් සමාධියවා. ඒ වැඩි සිත ඉහළ යනවා කියන්නේ වෙන්නතුනේ වැඩක් නෑ මේ ඉල බහන්දත් එක ඇදගෙන යන්න හදනවා. එතන සිත ඉහළට යනවා. ඒ විදර්ශනා සමාධිය වඩනකොට එතෙන්ද කියලා දෙන්නේ <coughs> කොච්චර හිත ඉහළ ගියත් නවත්තන්න එපා කියලා. පාලනය කරන්න එපා කියලා තියෙන්නේ. දැන් මේ ලෞකික සම්මා සමාධියද කියලා තියෙන හිත පාලනය කරන්නයි කියලා. ඔය ධානය කියලා කියන්නේ හිත පාලනය කරන පියවරවල්. අරකට ධානය නැහැ. පාරමී කරන්න පියවරවල් නැහැ. යන්න දෙන්න ඕන තරම්. විදර්ශනා සමාධියෙන් හිත ඉහළට යන්න පටන් ගත්තොත් යනවනම් යන්නේ ලෝකෝත්තර නිර්වාණයට මිසක් තවත් ලෝකයේ කිසියම් තැනකට යන්නේ නැහැ. ආනිය තමයි ශුන්්‍යත සමාධි, අප්පනීත සමාධි, අනිමිත්ත සමාධි ඔන්නෝවා තම සමාධිය කියන්නේ. ඒවා තමයි ලෝක ශ්‍රේෂ්ඨ අති උත්තම සමාධි කියලා කියන්නේ විදර්ශනා සමාධිය. ඒකත් ලෝකෝත්තරයි. ඔය පින්නතෝ මේ අත්දැකීම් ලැබෙයි. සක්‍රදාගාමී මාර්ගයෙන් වඩනකොට ඒ අත්දැකීම් ලැබෙයි. ආ මට මෙතෙන්දි මතක් වුණා සක්‍රදාගාමී මාර්ගය කියන කතා කරනකොට. දැන් මෙතන පරණ කට්ටිය ඉන්නවා. හැබැයි ඔයගොල්ලම තීරණය කරගන්න ඕනේ මට මේ ධහම දැන් කොච්චර දුරට වැටිලා තියෙනවද කියලා. තීරණය කරගන්න ඕනේ. එහෙම අවුරුදු දෙකක් තුනක් විතර වාය ගිහිල්ලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් සෝවාන් ඵලයටපත් වෙලා එයාටම තීරණය කරගන්න පුළුවන් නම් මට දැන් හොඳටම දහම වැඩිලා තියෙනවා කියලා අන්න ඒ කට්ටිය මාව හම්බ වෙන්න ඇවිදින්න මට දැන් දවස් දෙකක් තුනක් මම කිව්වා මට ඉන්න බැරි වුණා ඇත්ත වශයෙන්ම මට ඊරිදු දවසටයි සිනසුදාදටයි හුඟක් වැඩ තියෙනවා මම කියන්නේ එක වැඩයි තියෙන්නේ ඒ වැඩේ දිගටම කරන්න තියෙනවා එහෙම කට්ටිය ඉන්නවා නම් මම ඔයාලට දවසක් දෙන්නම්. හෙට උදේට එන්න පුළුවන් හෙට උදේ යදී මාව හම්බෙන්න මම හෙට උදේ ඉන්නවා. ඒ වෙනුවෙන්ම ඉන්නවා. එතකොට සක්‍රදාගාමි මාර්ගයට අවශ්‍ය කරන කමඨාන් දෙන්න සුදුසු නම් පමණක් මම දෙනවා හැබැයි. මම ප්‍රශ්න අහනවා ඒ කට්ටියගෙන්. සාර්ථකවමට උත්තර දුන්නොත් දෙනවා. එහෙම නැත්නම් හිත කියන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති අයට නම් දෙන්නේ නැහැ. නිකන් අපරාධය අමාරුවට එන්න ඕනේ නෑ එහෙම නොදෙන්න හේතුවක් තියෙනවා. ඒකත් දැනගන්න ඕන. මෙන්න දැන් මේ කට්ටිය අපි දැන් මෙච්චර අවුරුදු තුනක් වෙනවා දැන් සෝතාපන්න වෙනවා අපිට දෙන්නේ නැහැ ඉදිරියට යන්න කියලා කියයි. දහම වැඩිලා නැතුව මම දෙවෙනි කමටහන දුන්නොත් වෙන්නේ මොකද දන්නවද? පළවෙනි ඵලයට යන්නත් බෑ. දෙවෙනි කමටහන ගත්තොත් එහෙම සක්‍රදාගාමි මාර්ගයට පත් වුණොත් පළවෙනි ඵලයට යන්න බෑ. සෝවන් ඵලයට යන්න බෑ යාට. එතකොට ධහම වැඩිලා නැත්තම් සක්‍රදාගාමි ඵලය ලැබෙන්න අවුරුදු බොහෝ ගණනක් යන්න පුළුවන්. දැන් එතකොට මේ කට්ටියට ඉදෙනවා නේ අපිට දැන් මොකවත් නැහැ අපි රැවටුණාද දන්නේ නැහැ. ඔන්න ඔය තත්ත්වයටපත් වෙනවා. එහෙමපත් වෙච්ච ඈත් ඉන්නවා. ඒවත් මම දැනගෙන තමයි මම මෙහෙම කතා කරන්නේ. හදිස්සියේ ගමටහන් දෙනවා අපි දීලවර වෙලා එකක්වත් නැතු වෙනවා. සෝවාන් ඵලයක් නැහැ ඊළඟට සක්‍රුදාගාමී ඵලයක් නැහැ. සෝවාන් ඵලෙ නැත්තේ නෑ තියෙනවා ඒක පිරෙන්නේ නැහැ. නමුත් සක්‍රුදාගාමී මාර්ගයට ඇතුළ වුණොත් එතෙන්ට යන්න බෑ ආයේ. පොඩ්ඩක් පල්ලෙහා අවිනිපාත ධම්මයිනේ පල්ලෙහාට යන්නේ නෑනේ. සෝවාන් ඵලෙ නැති වෙන්නේ නැහැ. ඒක තියෙනවා. නමුත් යන්න බෑ. ඉතින් අර ධර්මයේ දන්නේ නැති කට්ටිය හිතනවා දැන් ඉතින් මට මොකුත් නැහැ. මෙච්චර කාලයක් මම රැවටුණා ගන්නෙ නැහැ කියන මේ ධර්ම විවරණය පිළිබඳව කලකිරෙනවා. ආන් ඒක නිසා මම දෙන්නේ නැහැ. දැන් මට මොකද? මට දෙන්න පුළුවන්. අතින් සල්ලි යන දෙන්න පුළුවන්. හැබැයි දෙන්නේ හොඳට දහම වැඩිලා තියෙන බව තමන්ම අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැතුව ගත්තොත් වෙන්නේ මොකද්ද? එකක්වත් නැතුව යනවා. සෝවන් ඵලයට යන්නත් බෑ. සක්‍රුදාගාමී මාර්ගයේ ඵලයට යන්නත් බෑ. ඒකත් වැඩෙන්නේ නැහැ අවබෝධයක් නැත්තම්. මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම දෙකෙන් එකක් 150ක් වැඩෙන්න ඕනේ. ඒක තනියෙන් කරන්න තියෙන දෙයක්. තනියෙන්ම කරන්න තියෙන දෙයක්. මේ සෝවාන් ඵලයටපත් වීම පිළිබඳව ගුරුවරයා ළඟින් ඉඳගෙන ඈ අර කිකිලි බිජුවට රකින්න වාගේ තුන් ළඟින් තියාගෙන යටන් උස්සලා වගේ තියන්නේ අපි මේ. දෙවෙනි ඵලය එහෙම නෙමෙයි දෙවෙනි මාර්ගය කියන එක තනියෙන්මයි කරන්න ඕනේ. අපි අතින් අල්ලන්නේ නැහැ. ඒ නිසා හොඳට දහම වැඩිලා තියෙනවා කියලා තමන්ට හිතලා ඉන්නවා නම් හෙට උදේ එන්න හෙට උදේ ඒ වෙනුවෙන්ම ඉන්නම්. හැබැයි ඉතින් ආව කියලා වැඩක් වෙන්නේ නැහැ. මගේ සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. ඒකෙන් පාස් වෙන්නත් ඕනේ. මම ප්‍රශ්න අහනවා ඒකට උත්තර ලැබෙන්නත් ඕනේ. එහෙම වුණොත් ඔයගොල්ලෝ කැමති නම් දෙන්න පුළුවන්. තේරුණා නේද? එහෙම නැතිනම් ඔය ඉන්න තැන ඉන්න ප්‍රශ්නයක් නැහැ. නිවන් දකින්න වරම් ලබාගෙන තියෙන්නේ මෙතනින් කවදාවත් දුගතියකට යන්නේ නැහැ යනවා නම් යන්න තියෙන තවතිසාවටයි එතන ගිහිල්ලා ඉතින් එතනත් රහතන් වහන්සේලා ඉන්නවා තවතිසා දිව්‍ය ලෝකයට යන්න කියලා කියනකොට අනේ අපිට එපා කියනවා රහතන් වහන්සේලා ඉන්නේ එතන යන්න එපාද ඔය තවතිසාවේ ඉන්නේ කවුද ආර්ය පුද්ගලයා ලෝකයේ තුන් ලෝකයේම ආර්ය නිකේතනයේ තියෙන්නේ ඔයද තවතිසාව තියෙන්නේ අදත් ඉන්නවා බුදුන් සියසින් දැකපු ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා ඉන්නවා එතන. මේ අපිට එපා කියනවා. ඉතින් මේ ලෝක දෙයක් තේරුම් ගන්න නැහැ නේද? දිව්‍ය ලෝකේ පා දිව්‍ය ලෝකේ යන්න කියලා නෙමෙයි කියන්නේ. ආර්ය නිකේතනයකට යන්නේ කියලා කියන්නේ. එන්න මට කියන්න බැරේ මේ යාමේ තුරිතේ නිර්මාණගත පරිණිම්මිත ඒවට යන්න කියන ඒවට යන්න එපා. ඒවට යන්න එපා. කලාතුරකින් මේ ආර්ය පුද්ගලයේ තමයි ඔය චාතුරු මහරජිකේටවත් යනවා කියලා කියන්නේ. අනුස්සලවකටත් එනවා. කලාතුරකින් එන්න පුළුවන්. සෝදාපන්න පුද්ගලයා කලාතුරකින් මනුෂ්‍යලවට එන්න පුළුවන්. චාතුරුමා රාජිකට යන්නත් පුළුවන් කලාතුරකින් කෙනෙක්. දැන් බිම්බිසාර රජුගෙන් ඉපදුනා කියන්නේ චාතුරුමා රාජිකේ යක්ෂ සේනපතියෙක් වෙලා ඉපදුනේ. ජනවසප කියන යක්ෂ සේනපතියෙක් වෙලා ඉපදුනේ. යක්ෂයෝ කියලා කියන්නේ දෙවිවරුන්ට. තේරුණා නේද? විසමුණි කියන්නේ කවුද? යක්ෂයන්ගේ නායකයානේ අතරවරන් දෙවිවරුන්ගේ එක්කෙනෙක් විසමන කියලා කියන්නේ. ඔය කට්ටිය හිතන්නේ නැති යක්ෂයෝ කියන්නේ මිනී කණේ උන් කියලා. යක්ෂයෝ කියන්නේ උඩින් යන්න පුළුවන් දෙවිවරුන්ට යක්ෂයෝ කියලා කියන්නේ. ඒගොල්ලෝගේ අගුවක් කුවක් වගේ ඉන්න භූතයින්ද පෙරේතයින්ද නෙමෙයි. <laughs> යක්ෂයෝ ඉන්නේ ජාතුන් මහරජාගේ දිවි ලෝකේ ඉන්නේ. තේරුණා නේද? ඉතින් ඒක නිසා චාතුරු මහරජාගේ තාවතින්සේ යාමේ තොසිතේ නිර්මාණවලදී පරිණිත වසවර්ති කියන අයක් තියෙනවානේ. ඒකෙන් තවදින්සේ ඉන්නේ ආර්ය පුද්ගලයා. තේරුණේ? ඉතින් ඒක නිසා මේ සෝතාපන්න පුද්ගලයෙකුට මේ අවස්ථාවේ ටික කරගන්න තරම් ශක්තියක් නැති වුණත් බය වෙන්න එපා. මේ පැත්තෙත් ඔය අවමක් ගහලා රහතන් වහන්සේලාත් හම්බ වෙලා එහෙන් කමටහන් අරගෙන විසාක උපාලකම්මත් හම්බ වෙලා <laughs> ඒ කියන්නේ මම ඇත්ත වශයෙන්ම මම කැමතියි ඔයගොල්ලෝ රහත් වෙනවා නම් කැමතියි මේ ආත්මභාවය තුළ. ඉතින් මේ සාමාන්‍ය ජනතාවට මට බය හිතෙනවා මේක වැඩිලා ඇත්ත නැද්ද කියලා. ඒකයි මම මේක කියන්නේ. හොඳටම වැඩිලා තියෙන බව පැහැදිලි නම් මම ළඟට එන්න දෙවෙනි එක මම දෙන්නම්. මට කන්නේ යන්නේ මම කැමතියි අත් වශයෙන් කියනවා නම්. පට පට ගාලා යනවා නම් කැමතියි. මේ අපිට ඉතින් මේවා ඉක්මනට ලැබෙන්න හේතුව අපි ඉතින් පොඩි කාලේ ඉඳන් අවුරුදු 13 14 ඉඳන් මේ වඩු වැඩේ නැහැ කොළේ මම මහාන වෙලා තුන් මාසෙන් මම බණ කියන්න පටන් ගත්තේ මහාන වෙලා ඉතින් ඒ එදා ඉඳන් බණ කිව්වේ මාර්ගඵල පැත්තට යන්න ලෝකෝත්තර පැත්තට මම බණ කිව්වේ. ලෞකික බණ මම කිව්වේ නෑ වැඩි. කියන්න පුළුවන් වුණා. මට ඕන ලෞකික බණ කියලා මෙතන ලක්ෂ දෙකක් තුනක් ගෙන්නන්න පුළුවන් සෙනඟ. කොහොමද දැනන්න කියන්න ඕනේ මිනිසුන්ගේ දේශය ඇවිස්සෙන්න කියන්න ඕනේ. එතකොට එනවා. ගාපියව කොටපියව බුදුපුන් මොකද්ද දේව රූප පොලේ ගහපියව කියලා කිව්ව හැටි එනවා. හරි හරි යමව යමව කියලා අපේ ජාතියේ කැවිදින් ඉන්නවා කියලා. ද්වේෂය ඇවිස්සෙන්න රාගය ඇවිස්සෙන්න බන කිව්වොත් ගින්න ගන්න පුළුවන් ලක්ෂ ගණන් ගෙන්නන්න මම ඕන. මට පුළුවන් 70 වශයෙන්ම කියන්න මම ලවකෙක් වැටලා ඇරලා කිව්වොත් එහෙමනම් ලක්ෂ ගණන් මෙතන මම ගෙන්නන්නම්. හැබැයි රාගයයි ද්වේෂයයි අවසන් ඕනේ. එතකොට තමයි ඉන්නේ අපේ ජාතියේ කැවිදින් ඉන්න බන කියන්නේ යමව යමව කියලා එනවා. තේරුණා නේද? මට ඉතින් එහෙම කරන්න හිතෙන්නේ නැහැ. පොඩි කාලේ මමවත් මම එහෙම කළේ නැහැ. ඉතින් ආ මේකක් මට මතක් කරන්න හිතන මේ දෙවෙනි ගැන කියනකොට එතකොට මේ සමාධිය ගැන මම කිව්වේ ලෞකික සමාධිය ලෝකෝත්තර සමාධිය. නෑ ලෞකික සමාධිය ලෞකික සම්මා සමාධිය ලෝකෝත්තර සම්මා සමාධිය. ටිකක් කිව්වනේ. එතකොට මම කිව්වේ ලෝකෝත්තර සම්මා සමාධියෙත් කොටස් දෙකක් තියෙනවා. එකක් ශ්‍රද්ධාවන්තයෙක් යන්නා වූ ලෞකික සම්මා සමාධිය. ඒක ලෝකෝත්තරයි. හැබැයි ලෞකික වුණාට ලෝක ලෞකික අරමුණ නරන් තියෙන්නේ. ලෝකෝත්තර පැත්ත තමයි බර වෙලා තියෙන්නේ. විදර්ශනා සමාධි කියන්නේ ඕවනේ. මේ විදර්ශනා තමයි දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සති සම්මා සමාධි කියන තැන තියෙන්නේ විදර්ශනා සමාධිය. ඒතර සත්‍යපොඥංගයේ තියෙන සමාධි කියලා ගන්න නේද? සති ධම්මයේ විරිය පීති පස්සද්ධි සමාධි කියලා තියෙන්නේ. පංච ඉන්ද්‍රියක් තියෙන සමාධි, පංච බල ඒකේ සමාධි තියෙනවා. ඒවට කියන්නේ විදර්ශනා සමාධි කියලා. ලෝකෝත්තර වුණත් ඒවා ඊටත් වඩා ගැඹුරු තත්ත්වයකින් තියෙන විදර්ශනා සමාධි කියන්නේ ඒකයි. දැන් සෝවාන් මාර්ගස්ත පුද්ගලයේ ශ්‍රද්ධාවන්තයේ සමාධිගත වෙනවා නම් මේක ලෝකෝත්තරයි. නමුත් විදර්ශනා නෙමෙයි. ලෝකෝත්තරයි. සෝතාපන්න සෝවාන් ඵලයට පත් වෙන කෙනෙක් සකදාගාමී මාර්ගයේ වඩනකොට සමාධිගත වෙනවා අන්න විදර්ශනා සමාධි කියන්නේ ඒකයි. ශුන්්‍යත අපනීත අනිමිත්ත කියලා තියෙන්නේ. මේ මට දැන් එනකොට කිව්වා මනක් කිව්වල කෙනෙක් මේ දේවිකේ නිරෝධ සමාපත්තියට යන්න ආසාව ඇති කරගන්න එපා කියලා. ඒකත් හොඳ නෑ කියලා. නිරෝධ සමාපත්තියට යන්න ආසාව ඇති කරගන්න එපාලු හොඳ නෑලු. නිරෝධ සමාපත්තියට යන්නේ රහතන් වහන්සේලා. දැන් මේ කියා තියෙන්නේ රහතන් වහන්සේට කියනවා ආසාව ඇති කරගන්න එපා හොඳේ කියලා. ඈ රහතුන්ව මන කියලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ තේරෙනවද? නිරෝධ සමාපත්තියට ආසාව ඇති කරගන්න ආසා කරන්න එපාලු. නිරෝධ සමාපත්තිය යන්නේ කවුද? රහතන් වහන්සේලාට බණ කියන්න ඕනේද? දැන් මේගොල්ලෝ රහතන් වහන්සේලාට බණ කියන්නේ ප්‍රත්‍යඥයෝ. නිරෝධ සමාපත්තියට යන්න ආසාව ඇති කරගන්න එපා කියලා. නිරෝධ සමාපත්තියට යන්නේ මහත්යෝ රහතන් වහන්සේ නම. ඉතින් රහතන් වහන්සේට ආසාව ඇති කරගන්න එපා කියන්න ඕනේද? සකල ක්ලේශයන් ප්‍රහීන කරලා ඉන්න උත්තරමින්ද නේද? දැන් ඉතින් ප්‍රත්‍යඥයෝ බණ කියන්නේ කාටද? රහතන් වහන්සේලාට. එන අර කළු ගල් උඩ පාවෙනවා කියලා කියන්නේ. අර කොසම් නැගිදෝ එක්ක ඊන තමයි මම නම් පේන්නේ ඔය. හ්ම්. ඉතින් මේ ඒවා ඉතින් මහා ගැඹුරු සමාධි නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ ඉතින් ඒවා තමයි අනිමිත්‍ය සමාධිය වලට යන්නේ. හ්ම්. සංඥා වේදිත නිරෝධය කියන සියල්ලක්ම සංඥා නවත්තලා අනිමිත්‍යයට යනවා. රහතුන්ට තමයි පුළුවන් ඒ කලාතුරකින් අනාගාමී කෙනෙක් යනවා. ඉතින් සමාධිය පිළිබඳව මම මේ විස්තර කිව්වේ ඉතින් උපේක්ෂක අරමුණක් කරගෙන බොහෝ වේලාවක් ඒ තුළ රැඳී ඉන්නවා. හරි. එහෙනම් දැන් ඊළඟට තවත් පොඩ්ඩක් මේ සමාධිය ගැන විස්තර කරන්න ඕනේ ධානා පිළිබඳව ඒවට යන ආකාරය පිළිබඳව විස්තර කරන්න ඕනේ ඒවත් විස්තරය කරලා පොඩ්ඩක් අපි සමාධිගත වෙලා කොච්චර ගොඩ ඉඳගෙන ජලය ගැන කතා කරලත් වැඩක් නැහැ. ජලයට බහින්න ඕනේ නේද? ජලයට බහැලා පීනන්න බලමු පුළුවන්ද කියන. දැන් ඔහොමම ඉන්න ඒකන් සංග්‍රහයක් දීමට කට්‍ය සෝදානම් වෙලා ඉන්නවා.